අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඊයේ ලැබිච්ච ප්‍රශ්න හතක් තියෙනවා අද දවසේ ප්‍රශ්න 10ක් තියෙනවා පටන් ගන්නම් ඊයේ වෙන්. ගරුතර ස්වාමින් වහන්සේ මේ ආර්ය පරිශ්‍රණය කරගෙන යාමේදී සුතමේ ඥානයත් භාවනාමේ ඥානයත් උපකාරී කරගෙන වේදනා සංඥා සංකාර විඥාන මනසිකාර වැඩ කරන අයුරු තරමක් දුරට දැනගත්තෙමි. ඊයේ රාත්‍රී ධර්මදේශනාවේදී ඉස්මතු වුණු විතක්කය හඳුනා ගැනීමට තරම් එය පැහැදිලි නැත. එය හඳුනා ගැනීම ඊටමත් පැහැදිලි බව හැඟේ. මෙය හඳුනාගන්නේ කෙසේදයි පැහැදිලි කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුව පතමි. නැත්නම් ওই විදියෙම තමයි අපිට ඒකට හටියට මේ ක්‍රමේ කරන්න කියන්න බෑ. නමුත් Tamanට තේරෙනවා නම් දී ඇති තත්වයක් ඇතතේදී කොයි එකටද හිත නංවන්නේ කියලා. අපිට ආස්වාද ප්‍රසවාසයේ තියෙන බිම්බි මෑකිලිමත් තියෙනවා ඉඳගෙන ඉන්න ඉරියව්වක් තියෙනවා. ඒ තුන තියේදී කෙනෙක්ගේ හිත නංවන්නේ ආස්වාසයටද නැත්නම් බිම්බි මෑකිලිමටද නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වටද නැත්නම් තුනේම සමාකාර දර්ශනයටද කියලා ඒ විනිශ්චය කරන අරමුණට හිත නැංවීමේ කෘත්‍යය කරන්නේ විතක්කේ නමුත් ඒක දැනගන්නේ ਵਿਚාරයෙන් තමයි මෙච්චර අරමුණු රාශියක් තිබුණා නමුත් ස්වභාවයෙන් හිත ඇදිලා ගියේ මේකට තමයි කියලා දැනගන්න බෑ විචාර බුද්ධිය නැත්තම් ඒ නිසා විතක්ක වෙලාද විතක්ක කරන කඩේ බේන්නෙත් නැහැ ඉවර වෙච්ච ගමන් එයා අල්ලගත්ත දේ මොකද්ද කියන එක අනිත් දේවලින් වෙන් කිරීම කරන විචාර බුද්ධිය තියෙන කෙනාට හිතා ගන්න පුළුවන් මෙච්චර අරමුණු රාශියක් තියෙද්දි විතක්කේ මේකට විතක් හිත නැංවයි කියලා අන්නේ විදිහේ මේක පසු විපරමක් වගේ පේන්නේ. ਵਿਚාරයට තමයි අහුවෙන්නේ. විතක්කේ තෝරගත්ත අරමුණ. ඇති ඔය විදිහේ සොයා බැලීමේ එහෙම නැත්නම් විමසුන්න ඕන කියන ඉදිරියට යනකොට මම මේ කියන කාරණාවත් වටා ගන්න පුළුවන් වුණොත් ඉස්සරහට තේරෙන්න ඉඩ තියෙනවා. ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ ඊයේ ඔබ වහන්සේගේ දේශනාවෙන් මාගේ සක්මන්ට ලැබුණු එළිය විස්තර කිරීමට කැමැත්තෙමි. හිමිදිරි උදෑසන මා සක්මන පටන්ගත් වේලේ සිට සෑම පාද ස්පර්ශයකටම තබනවා තබනවා යයි විතක්ක කෙලිමි. මෙසේ බොහෝ වේලාවක් සිත පාද හා විතක්කවල රඳවාගත හැකි විය. පැය භාගයක් පමණ මෙලෙස ගත වූ පසු නොඑක් සිතුවිලි එන්නට විය. වරින් වර විතක්කේ යොදමින් බොහෝ වේලාවක් සක්මන්ට සිත යොදාගත හැකි විය. ඉන්පසු පරයන්තේ පරයන්කේට පැමිණි විට ඇඟ පුරා කම්පන චංචල දැනිනි. කන අවට කම්පන වලට අවධානය යොමු කළ විට එය නැති වී ගොස් වෙන තැනක හටගනී. මෙලෙස තනින් තන කම්පනද වරෙන් වර එක සිතවිලිද වර එක කිසිවක් නැති නිශ්චල තැන්ද පසු කරමින් එම පැය ගත විය. උදෑසන මෙවර තන බිමක් තෝරා ගතිමි. පියවර 30ක් මැන මළුව සාදා ගැනීමට උත්සාහ කිරීමේදී මගේ සක්මන් මළුව තනබිමට වතුර දමන කැරකෙන යන්ත්‍රය අභියසින් ඉවර වුණි. අධ්‍යයනය කළ විට එය තත්පර 30කින් වටයක් නිමා කරන බව වැටහුණි. වැටහුණින් එම යන්ත්‍රය සමග සක්මන් කිරීමට තීරණය කෙලිමි. මාගේ සක්මනද යන්ත්‍රයේ භ්‍රමණයද සුසර වී ඇත. සක්මන් මළුවේ භාගයක් කරන විට වතුර පහර මා පසු කර යයි. මා යන්ත්‍රයේ වෙත ඇදී ආපසු ගමන් කරන විට වතුර පහර රවුම් රවුම සම්පූර්ණ කොට මා පසුපසින් ගමන් කරයි. මාගේ වේගය වෙනස් වුවහොත් මා තෙමේ. මේ කුඩා දරුවන් කරන ක්‍රීඩාවක් බඳු යයිද මාත් යම් ක්‍රීඩාවක යෙදී ඇතයිද හැඟිනි. ඔබ වහන්සේ දේශනා කරන සෙල්ලක්කාර ස්වභාවය මේයි හැඟිනි. මෙසේ කරද්දී කිසිදු විතක්කයක් නැති පාද ගැන අවධානයක්ද නැති නිශ්චල මොහොතවල් රාශියක් අත්විඳෙමි. ඒවා තේරුම් ගත හැකි වූයේ විතක්ක විත් එම කෙලෙස් රහිත මොහොත නැති වූ විටය. ඔබ වහන්සේ දේශනා කළ පරිදි මෙසේ කිරීම නිවැරදිද? විතරාග, ద్వේෂ, මෝහ සම්බන්ධයෙන් ඔබ වහන්සේ කළ දේශනාවේ අපි දවසේ බොහෝ වේලාවක් මෙසේ ගත කරනමුත් අපි සමාදන් නොවන වග විස්තර කළසේක. මේ මොහොතවල් හඳුනා ගැනීමට උත්සාහ කිරීම නිවැරදිද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් මේක ඇත්තටම විතක්ක හඳුනා ගැනීම සහ විතක්කේ කියන එක බොහොම සුදු හොඳ චෛසිකයක් වශයෙන් තමයි මේ රචකයා ලියලා තියෙන්නේ. නමුත් මේ විතක්කේ ටික වේලාවක් ගියාට පස්සේ කරදරයක් වෙනවා. ඉදිරියට යෑම බාධා කරනවා. එතෙන්දී විතක්කය හලන්න ඕන. හැලුවේ නැත්තම් භාවනා ඉදිරි ගමන් වලට යන්න බෑ. ඒක හරියට හොඩි පන්තිර ගියාට පස්සේ ආයන්න කියනකොට මුළු පන්තියම ළමයි ටීචායන්ට අඩිකෝදු දෙනට ආයනෝ කියලා කියනවා. අල්මයනෝ මායනෝ කියලා සද්ද නගා කියවීම හෝටිපන්තියේදී රූප අකුරේ රූපයත් අකුරේ සද්දයත් දෙකම එකතු කරලා තමයි ආයන්න අල්මයන්නේ වෙන් කරගන්නේ. නමුත් ටිකක් කල් ගියාට පස්සේ දෙවෙනි තුන්වෙනි පන්තියට ගියාට පස්සේ එහෙන් පන්ති කෑ ගහන්න ගත්තොත් එහෙම අනික් පන්ති කරන්න හම්බ වෙන්නේ නැහැ ඉස්කෝලේ. ඒ නිසා එතෙන්දී ඒක අහලන්න ඕන. ඒ නිසා විතක්කේ දින සීමිත ක්‍රියාකාරකමක්. ඒ ක්‍රියාකාරකම කරලා අර ඉස්සෙල්ල මාත් ඉංග්‍රීසියෙන් කිව්වා වගේ අරමුණ සිවුම් වේගන යනකොට විතක්කය හැලෙනවා. ඒතියෙද්දි මේක කරන්න ගියොත් විතක්කය නැවත නැති යොදන්න ගියොත් භාවනා අමු වෙනවා. භාවනාව මේ හොදෝද මඩි දෙමිල්ලක් වෙනවා. ඒ ශවිතකේ අඳුනගන්න ශවි විතකේ කියන්නේ නිවන නෙවෙයි. පිටකේ උපක්‍රමයක් විතරයි. ආයුධයක් විතරයි. සුළු සීමිත කාලයක් වෙනවා. යම් වෙලාවක හිත ආයසරයක් නොදැමුණු තත්ත්වයටපත් වුණොත් ආය විතකේ යොදන්න ඒ සීමිත වටිනාකම අරගෙන. එතකොට අපි සමත භාවනා ක්‍රමෙන් වචන ණයට ගත්තොත් කියන පළවෙනි ධ්‍යානෙට යන්න විතක්ක දිවිචාර දෙක වැදගත් මෙහෙවරක් කරනවා. පළවෙනි ධ්‍යානෙදී විතක්ක විචාර දෙක වැදගත් කෘත්‍යයක් කරනවා. දෙවෙනි ධ්‍යානෙට යන්න නම් විතක්ක විචාර හලන්න ඕනේ. ඒ කියන්නේ වැඩි ඉබේ යන්න ඕනේ. වැඩි අනායාසින් යන්න ඕනේ. එතකොට විතක්ක විචාර වල වැඩි විතක්ක විචාර නැතුව සිද්ධ වෙනවා. කර්මස්ථාන ඒකට යොත්ත හරි අමාරුයි මේ මේ රීකිය ක්‍රමෙට ඉගෙන ගන්න කෙනාට. එයා හිතන්නේ විතක්ක ਵਿਚාර වටන නිසා ටිකටම කරේ තියාන යන්න ඕන කියලා. ගංගෙන් එගුරුනාට පස්සේ මේ පෞර කරේ තියානවා වගේ. ඒ නිසා කොයි වෙලාවෙද පරියන්කේදී විතක්කේ පාවිච්චි කරන කොයි වෙලාවද නැත්තේ කියන එක ආධුනිකයාට ගොඩක් අදින් බලපානවා. පහු වෙනකොට ඒක එච්චර බලපෑමක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඒ විතක්කේ යොදවලා බලනකොට තේරෙන පටන් ගන්නවා. මේ හිතේ චිත්ත වීතියේ සමහර තැන් මනාපමනාප දෙකට අහුවෙන්නේ නැහැ. රාග ద్వේෂ වලට අහු වෙන්නෙත් නැහැ. එහෙම කොටස් නොදැනී ලූටලා යන එක තමයි භාවනාදී මේ එදිනදා ජීවිතේ වෙන්නේ. භාවනාවේදී රාග කොටස් අඳුර ගන්න හදන නිසා, මෝහ කොටස් අඳුර ගන්න හදන නිසා, ద్వේෂ කොටස් අඳුර ගන්න හදන නිසා අඳුර ගන්න නැති කොටස් වර්ගයක් අහු වෙනවා. රාගයටත් නැහැ, ద్వේෂයටත් නැහැ. මනාපට අමනාපේ අඳුර ගන්න හදන නිසා මනාපටත් නැති අමනාපටත් නැති කොටසක් අහු වෙනවා. ඒ වගේම ආස්වාසේ සහ ප්‍රස්වාසේ අඳුර ගන්න හදන නිසා ආස්වාද ප්‍රස්වාස දෙක අතර මැද ඔය දෙකටම ඇති නැති කොටසක් අහු වෙනවා. අන්නේ කොටස විතක්කේ හැලෙන මට්ටමට එනකොට අරමුණ සියුම් වෙනකොට ඔය අතරමැද කොටස එන්න එන්න ලොකු වෙනවා. ඒකට භාවනාවේදී ආශ්වාසය කියන්නත් බැරි ප්‍රශ්වාසය කියන්නත් බැරි මැද කොටස. මනාප කියන්නත් බැරි අමනාප කියන්නත් බැරි මැද කොටස. රාගයට අහු වෙන්නේ නැති, ද්වේෂයට අහු වෙන්නේ නැති මැද කොටසක් අහු වෙලා ඒක හොඳට රාගෙන් ද්වේෂෙන් කෙලසිච්ච මොන මොහොතක් එක වෙන් කළ බැලුවොත් පේනවා මේක මේ වෙලාවේදී අත්දැක්කට මේක මේ වෙලාවේ විතරක් උපදින එකක් නෙමෙයි. ඒ චින්තා ජීවිතෙත් උපදින අපි දන්නේ නැහැ. භාවනා වෙලාවදී මේක අල්ලගත්තට පස්සේ තේරෙනවා අපි එදිනදා ජීවිතේත් පුළුවන් තරම් තමන්ගේ චිත්ත විද්‍යට හිත යොදාගෙන එලඹ සිට සිහියෙන් ගත කරනවා නම් ගොඩක් වෙලා තියෙන හිත ඕනම කෙනෙක්ගේ ගොඩක් වෙලා තියෙන්නේ නික්ලේශී කරලා ටික දන්නේ අපි සමාදම් වෙන්නේ කෙලෙස් විතරයි. නඩු කියන්නේ කෙලෙස් එක්ක විතරයි. කතන්දර ගොතන්නේ කෙලෙස් එක්ක විතරයි. ප්‍රපංච කරන්නේ කෙලෙස් එක්ක විතරයි. එහෙම නැත්නම් සම්පප්පලාප කතා කරන්නේ කෙලෙස් එක්ක විතරයි. ඒ නිසා අර තියෙන කෙලෙස් ටික ඉහෙන තියනවා ඉහෙන ගෑවෙනවා අර නික්ලේශී මන චිත්තක්ෂණ අඳුරන්නේ ඒ නිසා භාවනා කරලා බලනකොට කියන්න තියෙන ජීවිතේ මල් විහිම්පල් සිතේ ස්වභාවයෙන් හොඳයි. ඒ විහිම්පල් අර කරන ටික වැරදිච්ච ටික කච් කච් කච් කච් කච් කච් දෙමලිච්චෝ වාගේ උදේ ඉඳලා හැන්දනක කතා කරනවා. අනේ එකෙක් පේන දෙයක් අහන්නේ නැත්තම්. ඒත්තර දොඩමළු හිත කතා කරනවා. ටික කාලෙක ගියාට පස්සේ තේරෙනවා මේ සෙනගත් එක්ක හිටියොත් විතරයි මේ කෙලෙසේ බෝ වෙන්නේ. බේරන්න බෑ. මේක මේ ශිෂ්ටාචාරයෙන් ආපු එකක්. පුළුවන් නම් වනචර වෙන්න. පුළුවන් නම් කැලේට රිංගා. මේක ඉඳගෙන කරන්න බැරි නෑ. කරනවා නම් ඔය මේ කට්ටිය පොඩ්ඩක් අයින් කරගෙන ඉන්න. කවුද දන්නේ මේ ඇයෝ? නෑ දෑයෝ අයියෝ නෑ දෑයෝ ඔයගොල්ලොත් එක හිටියොත් නම් ඔය වෙච්චි අරදිරික කතා කර කර ඌව වව් සමාදන් වෙන එක තමයි තියෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් බලන්න Taman තුල සිදුවෙන දේ කිසි කෙනෙකුට කියන්න යන්න එපා. තරහට නෙමෙයි. කියලා උත්තර දෙන්න කවුද වෙලියේ ඉන්නේ? ඊටත් වැඩි අනාගත කෙනෙක් කියන්නේ. ඌ බලාගෙන ඉන්නවා මම නතර කරනවා ඌයි ටික මට කියන්න. අද ඒකී ටික මට කියන්න. ඉතින් මේකෙන් පුරවගෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් කච කච කච කච ගන්න එකයි තියෙන්නේ. එච අඳුන ගත්තොත් හිතෙනවා මේ නික්ලේශී පාත අඳුර ගන්න එක එකක් අඳුරගෙන එක රකින්න එක තව එකක්. නැත්නම් නික්ලේශීම උපේන එක එකක් රකින්න යමාරු. අපි හදාගෙන තියෙන ක්‍රමයේ හැම වෙලාවෙම ගා ගන්න ක්‍රමයක්. අනා ගන්න ක්‍රමකින් සෑ තේරුම් ගත්තට පස්සේ හිතෙනවා manussත්ත්ව ප්‍රතිලාභයම උතුම් දෙයක්. නැත්නම් ඒක ඉතින් නරක දේවල් කතා කරන්න පටන් ගත්තාම ඉතින් ඒකට ඒකට උත්තර නැහැ. ඒ නිසා ඒකට පොදු උත්තරයක්වත් නැහැ. ඒකට තම තමන් ක්‍රමසහ විදි හොයාගන්න වමට සිග්නල් දාලා දකුණට කපලා යන්නේ අනේකයි තියෙන්නේ. වමට යන්න වගේ සිග්නල් දාගෙන ගිහින් ටක් ගාලා දකුණ කපලා නිකන් ඉන්න. බයිනවා නිකන් කට්ටිය බයිනවා උඹලා අපි අමාරු දානවා කියලා. නැතු බේරන්න බෑ මේ වහවත් කන්න බෑ කට්ටියත් එක්ක. ඉල්ලගෙන කන. මේකෙදි මේ පිරිමි පැටියක් දක්ෂයි වගේත් පේනවා. ඒ වුණාට පිරිමි වෙලාදී මම භාවනා කරන්නේ කාන්තාවන්ගේ නම් තියෙන්නේම මොනවා ඇති ඇල්පිනිස් තුලක් හරි දෙයක් ආපුවාම මහා මෙරක් කරලා ඔය කියෝ කියෝ ඉනවා. අපි යන් ඊගාවේ තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. විශාල ගැටලු හෝ සැක නැතත් අත්දැකීම් ගුරුවරයාට ඉදිරිපත් කිරීම ඉදිරි ගමනට රුකුලක් බව ඊයේ දේශනාවෙන් තේරුම් ගතිමි. ඊයේ සහ අද දිනේ අත්දැකීම් මෙසේ ඉදිරිපත් කරමි. ආනාපාන සතිය. ආනාපාන සතිය මූලික කර්මස්ථානයේ ලෙස භාවිතා කරමි. ආශ්වාසයේ සියුම්ව හා සාපේක්ෂව දිගු ලෙසද ප්‍රශ්වාසයේ රළු ඡණ්ඩ හා කෙටි ලෙසද බොහෝ විට ආරම්භයේදී නිරීක්ෂණය කරමි. සමහර අවස්ථාවල හුස්ම වාර කීපයක්ද සමහර විට බොහෝ ගණනක්ද නිරීක්ෂණය කළ හැක. ඉන්පසු සිත බොහෝ විට අතීත හෝ අනාගත සිතුවිලි ඔස්සේ සැරිසරයි. සතියෙන් මේ තේරුම්ගත් වහා නැවත මූල කර්මස්ථානයේට සිත යොමු කරමි. ඔබ වහන්සේගේ දේශන බොහෝ ගණනකට පසුගිය මාස කිහිපයේදී සවන් දී ඇති නිසා මෙය සිතේ ස්වභාවයයි දනිමි. පසුතැවීමක් නැත. අද උදෑසන භාවනාවේදී විනාඩි 20ක් පමණ සිත මූල කර්මස්ථානය හා ඉන් බාහිර වූ දෙයක් අතර නිරන්තර හුවමාරුවක් නිරීක්ෂණය කෙලිමි. සිත විටින් විට මූල කර්මස්ථානයට ගොඩවන අයුරුද, ඉන්පසු නිදිමත හෝ සිතවිලි නොමැති අතරක තිබෙන අයුරුද, නැවත මූල කර්මස්ථානයට ගොඩ වූ විට තහවුරු විය. අඩ නින්දක් හෝ නින්දක් වැනි ස්වභාවයකි. එම මොහොතේ අරමුණක් මතක නැත. පරයන්ත පරයන්කේදී සාමාන්‍යයෙන් මට ඉන්ද නොයන බව මගේ වැටහීමයි. සියල්ල අවසන් වූ පසු ඇසුණු ශබ්දයකින් සන්තෝෂ වීමි. ඊට පෙර සිත අනෙක් ආයතන පහට නොගිය බව දැන ගැනීම ඊට හේතුවයි. ইহත අවස්ථාවේ මූල කර්මස්ථානයේට ඒමද උත්සාහයකින් තොරවමින් සිදුවිය. ආශ්වාස ප්‍රශ්වාසය ඊට කෙටි ලෙස දැනුනි. සක්මන් භාවනාව සක්මනද පියවර කීපයක් හෝ වීර්යෙන් කරන විට බොහෝ ගණනක් යා හැකිය. මට සක්මන දැනෙන්නේ බයිසිකලයක් පදින්නාක් මෙනි. නැවත නැවත චක්‍රාකාරව එසවීම, ගෙන යාම, තැබීම, යටිපතුලේ තද ගතිය, හාතද බවලිහිල් වීම දැකගත හැකිය. දැනට මේට වඩා විශේෂයක් සක්මනේදී අත් නොදකිමි. පරයන්තේ පරයන්කේදී කයේ සැහැල්ලු ගතියක් ඇති බව සිතූ විට එම ගතිය ඇතිවේ. දෑත් නොදැනෙන බව සිතූ විට නොදැනේ. මෙය કૃතිම தත්වයක්ද? භාවනාවේදී ස්වභාවිකවම මෙය ඇතිවන අවස්ථා භාවනාවේදී ස්වභාවිකවද මෙයම ඇතිවන අවස්ථා ඇත. ගරු ස්වාමින් වහන්සේ කරුණාවෙන් උපදෙස් දෙනසේක්වා. තෙරුවන් සරණයි. මේක අර පරියන්ක අවස්ථාවේ රචනයේ මුල් කොටසේ මේ හිත යන හැටිත් හිත අප වරමුණට එන අවස්ථාවක් ගැන ජවනිකාව සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක පිළිබඳව පොඩ්ඩක් උද්දීපනය කරලා බැලුවොත් හිත පිට යනවා වගේම හිත පිට යන්නේ කිසි උඟ දෙනෙක් චිත්ත පීඩාවට ලක් කරගෙන තියෙනවා මගේ හිත පිට යනවා කියලා. ඒ යන හැම වෙලාවෙම අපහු වෙනවා. ඉතින් අපිට අර ප්‍රශ්නේ තියෙන්නේ එන එක අපි දන්නෙත් නැහැ, දකින්නෙත් නැහැ, ගණන් ගන්නෙත් නැහැ. ඒක නිසා අප අනිතික භවනා නොකරන ජීවිතේ ඉන්නේ මොකේද කියලා එකක් නම් කරලත් නැහැනේ. ඒ කියන්නේ මූල කර්මස්ථානයක් නැහැ. එහෙම නැත්නම් සාමාන්‍ය ക്ഷേම භූමියක් නැහැ. අපි භවනා ලෝකේ ക്ഷേම භූමියක් හොර දුන්නාට පස්සේ ඉඳගෙන ඉන්නකොට පරියන්කේ බලන්න නැත්නම් ආනපාන බලන්න. සක්මන් කරනකොට එවිදිනේටියව බලන්න නැත්නම් වම දක්න බලන්න. එදින්දා වැඩ කරනකොට තමයි චේතනාපූර්වක කරන වැඩේ බලන්න කියලා කිව්වොත් මේ පිට ගිය හිත නැවත ඔය කියන නිවස බලා ආපහු වෙන ගමන අගය කරන කෙනෙක් බොහෝමත්ම කලාතුරකින් තමයි දකින්න පුළුවන් වෙන්නේ. ඒ දකිනවනම් හිත පිට යනා වගේම පිටගේ හිත ආපහු එනවා. මෙන්න මේ පිටගිය හිත අපහු පැමිණීම හරහා තමයි අපේ බයලජ්‍ය ප්‍රමාණය ඉන්දිය සංවරය සීලය රඳා පවතින්නේ. හිත පිට යන්නේ කොලකන කාටවත් බෑ. ගියාට පස්සේ නැවත තමන්ගේ ආරක්ෂක භූමියට එන ගතිය තියෙනවා නම් අන්න ඒක වැඩිකරනද එන්නේ එන්නේ සම්මා ආජීවය හැදෙන්න පටන් ගන්නවා. එන්නේ එන්නේ සම්මා කම්මන්තය හැදෙන්න පටන් ගන්නවා. එන්නේ එන්නේ සම්මා වාචා හැදෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒක අහු වෙනවා නම් පිටගිය හිත නැවත එන එක ඒක හරිම විචිත්‍ර දෙයක්. මොකද ඒක කිසිසේත්ම මම එයා සම්බන්ධ නැතුව වෙන්නේ. හිතපු ගමන් කොතනදී හරි මතක් වෙලා අපව එනවා. අන්න ඒක ඒක පිළිබඳව පුළුවන් තරම් විස්තර හොයන්න. කොහොමද මම දන්නේ පිටේ ඉනකොට පිටේ ඉන බව. ඒ වගේම කොහොමද මම දන්නේ නැවත මූල කර්මස්ථානට ආවට පස්සේ ඒකේ මූල කර්මන්ත ආවයි කියලා. කොහොමද ඒක ප්‍රත්‍යක්ෂණය කරන්නේ? ආන්න ওই ටික බලන්න කරලා ඒකට තියෙන උපක්‍රම හැම කෙනාටම සමාන ප්‍රදේතියක් නැත්නම් අපි උපත්තියම අපිට තියෙන මේ වාසනාව ආන්න එක පරීක්ෂා කරන්න පටන් අරගත්තොත් මෙතෙක් කල හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙච්ච එකනට පිට ගිය හැම වෙලාවෙම හිත නැවතෙනවා කියලා සතුටක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම අවසාන කොටස සඳහන් කරලා තියෙනවා මේ කයදී අත හැල්ලුවට බැලුවොත් ඒක සහැල්ලුවට පේනවා. මේ කයිදියා තද කරලා ආසා මනරම් බැලුවොත් අමාරුවට පේනවා. ඒ නිසා බලන කෙනාගේ හැටියට තමයි ඒක තියෙන්නේ. ඉතින් ඒක කෙරෙන්නේ භාවනාවේදී සමහරට යම් යම් අංශ නැති බවට එහෙම නැත්නම් නොවැටෙන බවට තේරෙනවා. එතකොට සාමාන්‍ය කයට ආසා තියෙන කෙනා බයක් ඇති වෙනවා. භාවනාවේදී බයක් ඇති වෙන්නේ යම් ප්‍රදේශයක් දැනෙන්නේ නැත්නම් ඒ ප්‍රදේශයෙන් දුක නැහැ කියලා තේරෙනවා. දැනෙනවා කියන හැටියට දුකම තමයි දැනෙන්නේ. නිසා යම් වෙලාවක මේ ලෝකේ තියෙන ගොඩක් ප්‍රශ්න තියෙනවා. අපි 2003 ලෝක විනාශ වුණා. ඔය 2016 නම් කොහෙද ආයෙත් ලෝක විනාශයක් ඇවිල්ලා ගියා. කට්ටිය ටික දැනයි දන්නේ. ඒක මොඩියෝ ටික දන්නවා. අනික කට්ටිය දන්නේත් නැහැ. ඇවිල්ලා කියන ගණන් ගන්න දිරුව නැහැ. ගණන් ගන්න දෙන්නේ නැහැ. ගණන් ගත්තොත් දැන් ඔය ඊයේ රැවෙච්ච සිද්ධියක් කරනවා නේදකෝ. ගණන් ගත්තොත් බේරන්න බෑ. හෙට වෙනකොට බලන්න ගණන් ගන්න දෙන්නේ නැහැ. ඔය ඔය දවසේ ඉවසන්න බැරිකම තමයි තියෙන්නේ. ඒ නිසා කොයි දේ වුණත් රාමාරසයක පුංචි ලොක්කන පුංචි කණාලියක් දාලා බැලුවනම් කිඹුලෙක් වුණත් අල්ලගත හැකි පුංචි කණාඩි දාලා අරකට කිඩි පෙට්ටි දාන එකයි තියෙන්නේ. අමරසය කිඹුල අල්ලන්නේ වයි. පුංචි කල්වට කණාඩියක් ගෙනියනවා ගිනි පෙට්ටියක් ගෙනියනවා. කිඹුල තියා ගන්නවා නැත්නම් ගිහින් පෙට්ටිය දාන්න. මේගොල්ලෝ එවනේ ලොක් කරන බන්නද කන්නේ ඌනේ දිහා බල්ලෙලා කිඹුලෙකුට කෑ ගන්න. ඉතින් සත්තු උද්‍යානෙන් එනවා, පරිසර මාත්‍යංශයෙන් එනවා, වන ජීවිකෙන් එනවා, බයිල්ල බලනකොට මේ ලොක්කට කන්නඩිකම් බලලා තියෙන්නේ. ඉතින් ගෙදර මිනිස්සු ටික කාලයක් කරන කින්දේ අහන්න කියන කහන්න දෙයක් නැහැ නේ. හැමදේම ලොක් කරලා බලන්න. ඒකලා ඉඳලා ඒట్లా පුංචි කරලත් බලන්න. එතකොට පේනවා මේ Tamanට ඕන ඕනේ ප්‍රශ්න පුංචි කරන්න පුළුවන් ඕනේ ප්‍රශ්න ලොක් කරන්න පුළුවන්. ඒක පස්සේ හිතනවා මේ මොළේ නරක වෙලාද? ඉතින් කොහොමද තින් නරක කරන්නේ? තියෙන්නේ ඕකයි. භාවනා කරුවෙන් දැත්තේ මොළුවේ පොඩ්ඩක් අප්සෙට් නේ. ඒ සෙල්ලම් එච්චර කළ යුතු දේවල් නෙවෙයි. නමුත් මේ භාවනාදී අභියෝග වගේක් එනවා අපට. ඇත්තටම මේ ප්‍රදේශයේ කය තියනවාද කියලා. බැලුවොත් තියනවා. බැලුවොත් වේදනায়න වටන් ගන්නවා. බැලුවේ නෑනේ නෑනේ කිසිම දුකක් නෑ. ඒ නිසා ඔක්කොම එක සැරේ ඉවර කරගන්න පුළුවන් නම් කිසි වේදනාවක් නැහැ. නිසා මරණේ ලොකු සැපක් කියලා හිතේ දාට. මේක තියෙන හැම තැනකදීම කිංචන තියෙන්නේ, දුක තියෙන්නේ, පිළීම තියෙන්නේ. මේ පිළීමට තියෙන ප්‍රේමය තමයි අපි මොනවාක නැති වෙච්චහා තියෙන බය කියන්නේ. පිළීම තියෙනකොට හොඳයි. ආ දැන් බඩුව ෂුවර් කැලිටි ඔක්කොම ෆිට් එකේ තියෙන්නේ. එන හැම කැලෙම වේදනාව එනවා. ඉතින් ඒක දිගට යන්න අරින්නේ. ඒකට ශරීරය කෙරෙහි පවතින ආකාරය ලොකු වෙනසක් ඇති වෙනවා. අපි යමු ඊගා ප්‍රශ්නට. ගරු ස්වාමීන් වහන්ස මා ආනාපාන සති භාවනාව කරමි. මාගේ මූල කර්මස්ථානය උර පෙදෙසේ චලනය නිරීක්ෂණය කිරීමයි. මා දැස පියා භාවනා කරමි. විනාඩි 15 10ක් 15ක් අතරදී මට හුස්ම කය පිළිබඳ දැනීම නතර වී යයි. හුස්ම නොදැනේ. වටපිට ශබ්ද ඇසේ. ඒ පිළිබඳ සිතුවිලි හට නොගනී. අතීත හෝ වර්තමාන සිතුවිලි හට නොගනී. මාගේ ගැටලුව මින් ඉදිරියටයි. මින් විනාඩි 10ක් 15ක් අතර මාගේ හිස පහතට වැටේ. ඒ කඩා වැටීමත් සමගම එය නිවැරදි කරන්නට මට සිදුවේ. මාගේ සමාධියේ අවසානයේද එයයි. නමුත් නැවත විනාඩි 10ක් 15ක් අතර මට නැවත නැති වූ සමාධියට යා හැකිය. මීට උපක්‍රමයක් ලෙස මම ඇස් ඇර භාවනා කිරීමට පුරුදු වෙමි. විනාඩි 10ක් 15ක් අතර සමාධියට යා හැකිය. රූප පෙනේ, ශබ්ද ඇසේ. එවිට ඊට අදාළ සිතුවිලි නොඋපදී. නැවතත් විනාඩි 10ක් 15ක් අතරදී හිස පහත් වේ. ප්‍රතිඵලය පෙර පරිදිමයි. මෙතෙන් මෙතනින් ඉදිරියට යාම අපහසු බවක් පෙනේ. හිස පහතට වැටීම ගැන මම දැඩිව ප්‍රතික්‍රියා කරන බව මට පෙනේ. ඔබ වහන්සේට පින් සිදු වේවා. මම කරපු දෙයක් නම් ඔන්න පින් සිදුනාට කමන්නේ. මම කරුවේ ඒක මලකෙලියක් මේ මගේ account එකට දාන්න දෙන්නේ. දැන් මම කියන්න හදන්නේ ඒක මේ මට පින් සිදුවා කියලා හරියන්නේ නැහැ එකක්. ඔය දෙකේම ලියලා තියෙන්නේ හිත පහතට වැවීම නොවිය යුක්තක් කියලා හිතලා. ඒක තියෙන තාක්කල් ඒක එනවා. ඒ නිසා බලන්න උරහිතේ උර කෝරේ සිදුවෙන වේදනා දිහා නැත්නම් වෙනස්කම් දිහා බලන ආනපානය කරනකොට හිත පාත් වෙනවා. පාත් වෙලා තියෙනකොට සතිය පාත් ගන්න පුළුවන්. ඊට පස්සේ ඉස්සුවාට පස්සේ මේක ලියලා තියෙන දේ කැඩෙනවායි කියලා සමාධියත් කැඩෙනවායි කියලා ඒක සිද්ධ වෙන දෙයක් නේ. මේ හිත පාත් වෙනවා කියන පාත් කෙරුවා නම් අපි ඒකට නඩු කියන්න ඕනේ වැරදි කියලා. මේක සිද්ධ වෙන දෙයක්. බලන්න ඒක සිද්ධ වෙන එකට ලෑස්තිලා යන්න. ඒ එක මට්ටමට හිත ඉන්ද්‍රිය ඉන්ද්‍රයන්ගෙන් ප්‍රතිබද්ධ නැති වේගන යනකොට මේ කයේ පාලනේ නැති වෙනවා අපට. යම් යම් මන්සොල නැති වෙනවා. යම් යම් වෙලාවල නැති වෙනවා. ඒකෙන් පාත් වෙනකොට බලන්න ඒක උනාට ඒ ශරීරේ නොවියුත්තක් ඉද්ද උනාට සතිය තියනවාද කියලා. යම් විදිහකට Tamanට දැනගන්න පුළුවන් වුණොත් මේකට කලබල වෙලා පශ්චාත්තාප වෙලා කොරස් කටිකත් අද්දා ගන්න බැරුව නටනවා වෙනුවට මේක එන වෙලාවේ සතිය තියනවාද කියලා බැලුවොත් ඒ සතිය තියනවාද කියලා බලන බැලීම හරහම මේ සමාධිය සහ වීර්යය සමබර වීමක් වෙලා මේක නැවතත් එයා විචි මහදා ගන්නවා ඒ නිසා එකයි මම ඉල්ලා හිටින්නේ මේකට කලබල වෙන්න එපා හිත කරදර ගන්න එපා ඒ වෙනුවට මෙහෙම හිත පාත් වෙලා තියෙන වෙලාවේදී සතිය තියෙනවා කියලා බලන්න. ඒකල ඒක ප්‍රත්‍යක්ෂණය කරන වෙරිෆයි කරන කොහොමද මන් දන්නේ සතිය තියෙනයි කියලා. හුඟක් වෙලාවට වෙන්නේ පශ්චාත්තාපය නිසා අපේ හිත ඒ වගේ නිසින්ින්ද බලා ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. කවදා හෝ බය නැතුව නැත්නම් පශ්චාත්තාපය නැතුව බලන්න හිටියොත් ඒ හිස පාත්ලා තියෙන බව දැනීම. දැනීම කියන්නේ මේ පශ්චාත්තාපෙන් තොරව. එහෙම නැත්නම් කම්පැනිකින් තොරව දැනීමම සෞඛ්‍ය සම්පන්න දෙයක්. එතකොට ඒ නැගිටින්නත් පුළුවන් නැති වුණත් අපිට අවශ්‍ය සතිය තියෙනවා. එතකොට භාවනාව නිකන් දවල්ලි යන ගමනක් යන්නේ. අන්ධකාරය යන ගමනක් නෙවෙයි. ඒ නිසා මේ අපේක්ෂා කරගෙන යන්න. බෙල්ල පහත් වෙනක අපේක්ෂා කරන්න අපේක්ෂා කරලා නිකන් ඉන්නේ නැහැ. පහත් වෙලා තියෙන සතිය තියෙනවා කියලා බලන්න. එතකොට බලන්න මොකද වෙන්නේ කියලා. ගරුතර ස්වාමින් වහන්ස දැනට අවුරුද්දක පමණ සිට මට නොකඩවා එක දිගට ශබ්දයක් පිටතින් හිස වටා පවතී. එදිනෙදා තනිව කරන වැඩවලදී මේ ශබ්දය තීව්‍ර වීමත් සමගම සමග කරන වැඩයට සතිය નિરાයාසයෙන්ම යොමු වේ. අසතිමත් විටක හෝ සිත කලබල විටක මේ ශබ්දය ගැන දැනීමක් නැත. නමුත් හිත තැම්පත් වූ විට නැවතත් ඇසේ. සතිමත් වීමට උදව් වන නිසා ශබ්දයට කැමැත්තක්ද පවතී. පරයන්කේදී මූලික කමඨහන ආනාපානය උවත් ස්වභාවිකව ආනාපානය දැනෙන්නේම නැත. නමුත් වේදනා සිටිවිලි පවතී. ශබ්දය තීව්‍ර වූ විට එයට සිත යොමා සිටිමි. මේ ඒකාකාරී ශබ්දය බෑග්ග්‍රවුන්ඩ් එකේ තිබියදී සිත තැම්පත් වන්නට හරිමි. නමුත් සම්පූර්ණයෙන්ම තැම්පත් වන්නේ නැත. සක්මනේදී දෙපතුලට දැනීම දැනීම තිබියදී ඇවිදින බව දනිමින් ශබ්දයේ තීව්‍ර නම් පමණක් එයට සිත යොමු කරමි. සිත නොදැනීම සිතවිල්ලක පැටලි නැවත ශබ්දයේ කරා පැමිණේ. ශබ්දයට සිත යොමු කිරීම නීරසය. විටක කැමැත්තෙන්ම කරමි. මේ ක්‍රියාවේ වැරදි ඇතොත් නිවැරදි කර දෙනමින් යටහත් පහත්ව ඉල්ලමි. මේක මෑතකදී කීප වතාවක් අහන්න ලැබුණා කතා කරන්න ලැබුණා ඒකේ මේකට බය නිසා ඇතිවෙච්ච මානසික අසහනකුත් තියෙනවලු ඒකට වෙදකම් කරපු දොස්තරලත් මට හම්බෙලා තියෙනවා සමහරකට ඒ සද්දය ඇහෙන්නේ පාළු ගතියක් විදියට කොන් වෙච්ච ගතියක් විදියට ඒ නිසා ඒ ඇත්තෝ ඒ සද්දයට බයයි බීතිකාවක් ඇති කරනවා එතකොට ඒකට බේද දෙනවා මොකද සමහරව ඉන්නවා ඒ සතිය ඇති බවට හුදකලා බවට විවේක බවට මේක ගත්තාම මේක සමාධියට පෙර නිමිත්තක් කරගන්නවා. ඉතින් ඕන එකකට ගන්න පුළුවන්. ඒ නිසා මේක මේක කියන්නේ නිවනක් නෙවෙයි. එහෙම නැතු ඒක ගැඹුරු දෙයක්ුත් නෙවෙයි. නමුත් එකලස් වේගෙන එනකොට එන සද්දයක්. ඉතින් ඒකට අපි කෙරුවේ අර මේ බිකු අමරෝගේ අමරෝගේන ස්වාමීන් වහන්සේගේ අමරවතී ඔලියර තිබුණා sound of silence inner listening කියන පොත. අපි ඒක සිංහලට දැම්මා. මේ ප්‍රධානි රාජපක්ෂ නෝනා දැම්මේ. දැම්මට පස්සේ ඒ පොත කියවන්න දෙනවා. ඒ පොත ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන් ඕන කෙනෙකුට අමරාවති වෙබ්සයිට් එකෙන් ඔය ඉන ඉන ලිසනින් කියන පොත. ඒකේ පේන්න තියෙන හැම ආගම් පොතකම වගේ මේක ගැන සඳහන් වෙලා තියෙනවා. නමුත් ත්‍රිපිටකයේ එහෙමම කියලා හරියටම හම්බුනේ නෑ. නමුත් හොයනකොට හම්බුණා මේ සංයුත්තනිකායේ තියෙන සනමාන සූත්‍රයේ. ඒකෙදි තියෙනවා ඒක වෘක්ෂ දේවතාවෙක් සර්වචන් වහන්සේට චෝදනාවක් කරනවා. පක්කීසු sannivisinnetu තිතේ මජ්ජත්තිකේ කාලේ සනමාන බ්‍රහාරඤ්ඤං භයං සංජාතෝ විය කියලා. සපක්ෂීන්ද නිදන මැදම රාත්‍රියේ මගේ හිට මහා බ්‍රහාන්ත සද්දයකින් හෙල්ලුම් කරනවා. එතකොට මට බයක් ඇති වෙනවා කියලා. එතකොට සර්වචනාන්තයේ දේවතාවට කියනවා තිතේ මජ්ජත්තිකේ කාලේ පක්කීසු sanniveseesu සනමාන ප්‍රහාරඤ්ඤ පීති සංජනනම්ම කියලා. මමත් කලේ පක්ෂීන්ගේ සද්දයක් නැතුව සම්පූර්ණ නිසද්ද වෙනකොට මට ඔය සද්ද වෙන බන්න සතුටක් ඇති උනායි කියන. සරුවචන්සේක හුදේකලාවට ගන්නවා. ඉතින් ඒක නිසා මේක තියාගෙන ඉන්න අවසාන ඵලයේ නෙවෙයි තමන්ට මම මට හුඟක් වෙලාට ඒක උදව් කරනවා. දැන් කවුරු හරි ඕන දෙයක් කතා කරනවා නම් කිව්වට අහන්නේ නැත්තම් ඔය සද්ද ස්විච් එක ඕන් කරගත්තට පස්සේ බොහෝන දෙයක් කතා කරපුවා මේකත් එක අහගෙන ඉන්නකොට අර මනුස්සයා යන්නම් කියනකොට හොඳයි කියනවා ටටා කියන එක විතරයි කරන්න තියෙන්නේ මොකද මේ සද්ද කවදාකවත් අපි අතාරින්නේ නැහැ මේ මනුස්සයාට පුළුවන් නම් කියනවා කිල්ලොන්න සද්ද අහන හිටපන් මේ කච කච ගන්න නැතුව කියලා ඒකට කැමති නැහැ මොකද මේක හරි පාළු ගතියක් තියෙන්නේ ඒක නිසා මේ මට මතක නැහැ ගායකයාගේ නම මතක නැහැ. ඒ ගායකයා කියනවා කාලුව දේවනාත් කරලා උඹ නාඩං උලලීනෝ උලලීනෝ කියනට ඔය සද්ද එනවා ඒ උලලේනගේ සද්දේ සමහරව හරි බයයි ඒ බඩදරු අම්මලා හිටන් මැරනවා කියනවා ඒ නිසා නෝනේ හැමදාම ඉන්නවා ඉතින් ওই සද්ද එනවා ඒක මන්ද මතකයි පොත් දෙක තුනකේ කටි ලියලා තියෙනවා ඒක භාවනාවට නිකම් පෙර නිමිත්තක් කරගෙන වගේ. ඉතින් ඒක එච්චරම මහ ලොකු දෙයක් නෙවෙයි මොකද භාවනා නොකරත් ඕක ලියවිච්ච පොත් තියෙනවා මේ හිත ඇතුළට රැමිනකොට. සතියෙම නෙවෙයි විපස්සනාවෙන් නෙවෙයි ඒක ඒක දැන වෙන්නේ භාවනා නොකරන එක්කෙනේ වචනේ කියනවනම් කාංසාව පාළුව තනිකම එනකොට එන සද්දයක්. ඉතින් ඒකට උඟුව දෙනෙක් ගුරුකම් කරනවා ඒක නොඉන්න. භාවනා කරන එක නා ගුරුකම් කරන එක ගින්න ගන්න. මොකද එතකොට තමයි දන්නවා සතිය පිහිටලා තියෙනවා කියලා. ඒ නිසා පුළුවන් තරම් ප්‍රයෝජන ගන්න ඕනේ. ගෞරවනීය ස්වාමින් වහන්ස අද දිනේ භාවනාව පිළිබඳ මාලද අත්දැකීම් ඔබ වහන්සේගේ උපදෙස් සඳහා මෙසේ ඉදිරිපත් කරමි. පරියංක භාවනාව මම ආනාපාන සතිය මූල්‍ය මූල පරි මූල කර්මස්ථානයේ ලෙස වඩන්නෙමි. විනාඩි කිහිපයක උත්සාහයෙන් පසුව සිත හුස්ම ගැනීමෙන් හා පිට කිරීම තුල රඳවාගත හැකි විය. එසේ අවධානයේ රඳවාගත් සිතට සිතවිලි එන සැටිත් ඒවා නැතිවෙන සැටිත් මෙනෙහි කෙලෙමි. සිතවිලි පමණක් නොව ඊට අදාළ රූපද චලන චිත්‍රයක්සේ සිතවිලි සමග ඇති වී නැති වී යන සැටි දුටුවෙමි. මෙය මීට කලින් හොඳින් පැහැදිලි වී නොතිබුණි. ක්‍රමයෙන් දකුණු දනහිස වේදනාවක් සහ බර ගතියක් හිරිවැටීමක්ද ඇති විය. ඉරියව් මාරු කිරීමට දැඩි අවශ්‍යතාවයක් තිබුණද ආයාසයෙන් ඉවසාගෙන වේදනාව පිළිබඳ මෙනෙහි කෙලිමි. ටික වේලාවක් හිර වී තිබූ ජල කඳක් බැසගෙන යන්නාසේ හිරිවැටීමත් බරගතියත් නැති වී විශාල සැහැල්ලුවක් ඇති විය. නමුත් වේදනාව දිගටම පැවතුණි. මෙසේ දිගටම පරියංක භාවනාව කරගෙන ගියෙමි. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී පාදයේ බිමට ස්පර්ශ වන ආකාරයත් ශරීරයේ බර පාදයෙන් පාදයට මාරුවන ආකාරයත් පිළිබඳ අවධානය යොමු කෙලිමි. එම කාලය තුල නොඑක් ශබ්ද ඇසුනද එම අවධානය දිගටම පවත්වා ගත හැකි විය. පරියංක භාවනාවේදී මෙන් භාවනාවේ ගැඹුරකට විදර්ශනා වැඩිමක් මෙහිදී සිදු නොවිය. සක්මණේ පෙත අවසානයේ නැවත හැරි ආපසු එීමේදී බොහෝ විට අවධානය සුළු වේලාවකට විසිරෙන ස්වභාවයක් දුටු වෙමි. සක්මන් පෙත තරමක් දිගට පවත්වා ගැනීම වඩා හොඳයි සිතේ. ඒ පිළිබඳව උපදෙසක් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. සාමාන්‍ය කියන සක්මන ඉතා කෙටි නම් වීර්ය වැඩෙනවා. සක්මන දිග නම් සමාධියට බරයි. මොකද හුඟක් වෙලා යනකම් එකලසක් ඇති කරගන්න පුළුවන්. ඒත් ඒකත් Tamange අවශ්‍ය විදිහට හදා ගන්න පුළුවන්. පරියන්කේදී බැලුවොත් හිතවිලි අවිල යනේවා ඉසල ගොඩාක් චෝදනා කරනවා. පහු වෙනකොට Taman ඒකත් එක්ක ඉන්න පුරුදු වෙනවා. මේ අපි යන පාරේ අනික් මිනිස්සුත් යනවා. ඉතින් මිනිස්සු ගියාට කියලා ප්‍රශ්නයක් නැහැ නේද? මගේ ගැටේ ගමනේ යන්න පුළුවන් නම් යන එකයි තියෙන්නේ. ඊට පස්සේ තවත් මගියෝ දකිනවා වේදනාව. ඉතින් වේදනාව ආපුවහමත් අපි ඉස්සෙල්ලා හිතනවා නෑ මම යන පාරේ කිසිම කෙනෙක් යන්න බෑ කියලා වේදනාව. දැන් පහු වෙනකොට පේනවා මං යන පාරේ වේදනාවටත් යන්න පුළුවන්. මට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේ වේදනාව මට්ටමකට ඉවසන්න පුරුදු වෙනවා. ඊට පස්සේ පේනවා දැන් වේදනාව තියෙනවා. වෙනදට වැඩිය සතිය තියෙනවා. හැබැයි ඉවසගෙන ඉන්න පුළුවන්. හොඳට සැලකිලිම් බැලුවොත් අන්න එහෙම Tamanට සතිය පවත්වාගෙන යෑමේදී ඉවසිය හැකි වේදනාව එන්න එන්න එන්න එන්න වැඩි වෙනවා. එනිසා ඒ ගැන කතා කරනකොට කියනවා කවදා හෝ පරියංකේදී මරණ වේදනාව තරං වේදනාවක් ඉවසපු දවසට පහුවෙන්ද තමයි සෝවන් වෙන්නේ කියලා. නිසා වේදනාව උස්සන්න ඕනේ. වේදනාව ඉවසීමේ ශක්තිය වැඩෙන්න ඕනේ. වැඩෙන්න වැඩෙන්න තමයි පෞරුෂත්වය වැඩෙන්නේ. ඒක නැති වුණොත් එහෙම පුංචි දෙයක් ආපු ගමන් ජීවිත ආශාව නිසා, කාය ආශාව නිසා පුදුම කරදර තෝගයක් ගන්නවා. අර වේදනාවට වැඩිය කරදර ගන්නවා වේදනාව නැති කරන්න. මේ ශරීරයේ තියෙන ඒකට යන්ත්‍රයක්. නැත්නම් සිද්ධාර්ථ කුමාරයා අවුරුදු 6ක් කැලේට වෙලා හිටියා මේ පැනඩෝල්වත් ටයිගර් බාම්වත් මොකක්වත් ගෙනිච්ච කියලා නැහැ පොතේ. ගියා හිටියා. දැන් අපි අවුරුදු 6කට යන්න ගියොත් මට මේ ළඟදිත් එක්කෙනෙක් බැන්නා සෝන්ස එක දවසක් ඇවිදින්න ගත්තොත් කිලෝ 25කට වැඩිය වර ගෙනියනවා. මම කව බලාපොරොත්තු වෙනවා 40ක් ගෙනියන්න ගෙනිය ගන්න බෑ තාම කියලා. ඒ තරම් බර උසගෙන යනවා. ඒ තරම් බයයි. ඔය නිල්ලෙම ඉන්න කාලේ හරියට මේ මැස්සෝ. ඒ වගේම කෝ මේ මදුරෝ ඉන්නවා. ඒ ගොඩින් වාත්තේ ගෙරෙච්ච මොකද කරන්නේ? ඉතින් මදුරෝ ඉන්න තමයි කියලා. ඒ දවස්වල හරිය ත්‍රස්තවාදී කාලේ ඉතසහන ඔය ත්‍රස්තවාදී කලබලවලට ඇතුළටලා ඉන කොල්ලෝ කණ්ඩත් නැහැ බොණ්ඩත් නැහැ මදුරු කකා ඉන්න එක දවසකවත් පත්‍රේ දාලා තියෙනවා කියලා අහනවා මේ ව්‍යාපාරයට මදුරු කරදර කරයි කියලා. ඒ ජනතාව විමුක්ති මේ තමන්ගේ විමුක්තියට ගිහිල්ලා මදුරු කරදර කරනවා. ඉතින් මේවා ඉතින් අපි විහිළුවට හරව ගන්නවා හරවගෙන ඉවරලා කවදාද අපි මේ පොඩි ළමා විහිළු නතර කරලා මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න හදන්නේ. ඕකට මේ දුක අඳුර ගන්න තු පුළුවන් නෑ. ඕක කරන්න. වතුරේ තියෙන තෙත ගතිය නැති වතුර ඉල්ලුවට හම්බ වෙන්නේ නෑ. ඒ නිසා දවසින් දවස තමන්ට ඒ දරණ ප්‍රමාණය, ඉවසන ප්‍රමාණය, චෝදනා නොකර ගත කරන ප්‍රමාණය වැඩි වෙනවා දකින්නවනම් වැඩියෙන්ම සතුටු වෙන්නේ බුදුහාමුදුරුවෝ. ඒක නිසා ඒක වැඩෙන්න යමක් කළ යුතුද? ඒක ඉල්ලලා ගන්නත් එපා. ඒකට අත්කලමත් අනුയോഗයට වැටෙනවා. මේක එනවා. වේලාවට එනවා. ආවට පස්සේ පුළුවන් තරම් ප්‍රමාණයක් විසඳ මං කියන්නේ අනවශ්‍ය විදිහට විඳගෙන මේ කකුල් දැඩි කරගෙන ඉන්න කියලා. නමුත් කවදාකවත් වේදනාවක් ආවොත් පුළුවන් තරම් ඒක ඉවසලා මිස ආපු පමණින් කලබල වෙන්න එපා. එතකොට තමයි තේරෙන්නේ දවසින් දවස එන්නේ එන්නේ එන්නේ වෙයිසි ඉවසීමේ දැරීමේ ශක්තිය වැඩි වෙනවා. සද්ද පිළිබඳව, වේදනා පිළිබඳව, හිතවිලි පිළිබඳව. අන්තිමට හිතවිලි වේදනා නැතිවීම නෙවෙයි වෙන්නේ. හිතවිලි වේදනා සද්ද පිළිබඳව චෝදනා නැතිලා යනවා. එතකොට මේ ඔක්කොම තියේදී ආනපන සතියත් පවත් ගන්න පුළුවන්. ආන්නේ විදිහට මේ ආවස්තික ප්‍රයෝජනේ තේරුම් ගන්න යනවා මිසක් අපිට මේ කවුරුත් නැති පාරක මේ ආනපානෙ විතරක් ඇතුව යන්න හදනවා කියලා කියනවනම් ඉතින් අපි රාජකීය පවුලක කෙනෙක් වෙන්න ඕන. අපි රාජකීය පවුල් වල නෙවෙයි. අපි යන පාරේ ඕන තරම් සෙනග යනවා. ඒ තියේදී තමන්ගේ ගමන කරගන්න හැටි තමයි අපි ඉගෙන ගන්න ඕනේ. පින්වත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මම සක්මන් භාවනාවේ යෙදෙන විට මෙනෙහි කිරීමකින් තොරව පාදයේ පොළවෙන් එසවෙන සැටිත් ඉදිරියට යන අයුරුත් නැවත පොළවේ වදින ආකාරයත් නිරීක්ෂණය කළ හැකිය. වම් පාදය දකුණු පාදය කියාද නම් කිරීමක් නොකළෙමි. සක්මන ආරම්භ කිරීමට ප්‍රථම මම සිටගෙන සිටින ආකාරය ආකාරයත් පොළවේ পায় ස්පර්ශ වී ඇති ආකාරයත් නිරීක්ෂණය කෙලිමි. සක්මන ආරම්භ කිරීමට පටන් ගැනීමේදී කයේ මුළු බරම එක කකුලකට පැමිණේ. ඉන්පසුව ශරීරයේ තරමක් පිටුපසට බර වී ඉදිරියට තල්ලුවේ. ඒ අතරම පොළවේ ස්පර්ශවන පාදයේ පළමුව විනුබ ස්පර්ශ වී මුළු පතුලම පොළවේ ස්පර්ශ වේ. පොළවේ পায় ස්පර්ශ වන විට තද ගතියක් දැනේ. නැවත পায় ඔසවන විට අල්ලාගෙන සිටි යමක් අතාරින වාසේ පාදවලට දැනේ. මෙසේ පියවර 7-8ක් නොකඩවා නිරීක්ෂණය කළ හැකිය. නිරීක්ෂණය කළ හැකි පියවර ගණන අඩු වැඩි වෙයි. සිත පාදවල අවධානයෙන් මිදී සිතවිලි වලට, ශබ්ද හා දකින රූපවලට වරන් ඇතුලේ ගස් පුද්ගලයන් යොමු නමුත් සැනකින් මෙනෙහි කිරීමකින් තොරව නැවත පාදවල පොළවේ ස්පර්ශයට යොමු මේ නිරන්තරයෙන්ම සිදුවේ. මෙය සිතෙහි ස්වභාවයක් ලෙස අවබෝධ කරගතිමි. මෙසේ සක්මන ටික වේලාවක් කරගෙන යන විට සක්මන નિરાයාසයෙන් සිදුවෙන බවක් දැනුනි. ඔබ වහන්සේගෙන් සුදුසු උපදෙසක් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී භාවයත් දීර්ඝායසත් පතමි. ඒ විදිහට අපි සක්මනේදී සක්මන පිළිබඳව යම් ප්‍රමාණයක් සටහන් සහ ආකාර හොඳට තේරුම් ගන්න පුරුදු වුණොත් ඒ සක්මන් කරනකොට දකින්න රූපවලත් ඒ විස්තර අරහ හරිට ප්‍රතිපක්ෂ ප්‍රතිශතයකට එව්වත් අන්තිමට තේරෙන්න පටන් ගන්නවා පහු වෙනකොට. ඉස්සල ඉස්සරම පේන රූප නොදකින් කියලා හිතනවානේ කරදරයක් කියලා හිතනවා. පස්සේ පේන්න පටන් ගන්නවා තමයි මට අවධානය තියෙන්නේ. සක්මනේ මම සක්මනේ යන ගමන් මට පේනවා. ඒ පේන දේ අන්තිමට යනකොට ඒකෙත් විස්තර පේන්න පටන් ගන්නවා. ඒක අතිරේක ලාභයක් විදිහට එන්න පටන් ගන්නවා. හැබැයි ඒවට බැඳීමක්වත් ඒ ආපෝ තරහක්වත් මොකුත් නැහැ. නිසා ඉස්සල්ලා සුහදකම දිනු කරගන්න තමයි මූල කර්මස්ථානයත් එක. ඒකේ ඇසුර වැඩි වෙන්න වැඩි වෙන්න මේ අවශෝෂණ ශක්තිය ඒ විවිධාංගීකරණ යන හැම දෙයකටම පැතිරෙනවා. පැතිරුණාට පස්සේ ඒවා පෙනුනට කරදරයක් වෙන්නේ නැහැ ඊට පස්සේ. ඒක අර හුරු වීමක් වෙන්නේ. හැම වෙලාවෙම ආරක්ෂාව ලබා ගන්නේ විශ්වාසය ලබා ගන්න මූල කර්මස්ථාන. ලබා ගත්තට පස්සේ අර ආවට ඉස්සර වගේ කරප්පන් එන්නේ ආසාත්මක ලක්ෂණ එන්නේ ඒක තියෙනවා. තොරතුරු ආවට තොරතුරු බරක් නොවි ගන්න පුරුදු වෙනවා. ඒ නිසා මුල මුලදී මේ යම් ප්‍රමාණයට විශ්වාසය ඇති වෙනකන් මූල කර්මස්ථානයේම අදාගෙන යන්න. නමුත් අතිරේක ලාභ විදියට එහෙම නැත්නම් බයි ප්‍රොඩක්ට් විදියට අනිත්‍යවයි තොරතුරු එන්න පටන් අරගනි. මේක භාවනා ලැබෙන අතිරේක ලාභයක් කියලා හිතාගතයි. අද දවසේ භාවනාව පිළිබඳ ප්‍රශ්නය ගෞරවයේ ගෞරවනීය ස්වාමීන් වහන්ස මෙම ප්‍රශ්නය හිත ඇතුළට கிඳා බැසීමේ අන්න පැහැදිලි කර ගැනීමටයි රූප අරමුණක් ගෙවන් කරලා ඔහේ නිකම් බලාන ඉන්නවා. ඒ ටිකකින් අරමුණක් ඇවිත් හිත ඇවිස්සෙනවා. නිකම් බලාගෙන ඉන්න විටත් ඒ දැනීම තියෙනවා. වේදනා සංඥා තියෙනවා. යාන්තමට වේදනා සංඥා තියෙනවා යාන්තමට. මෙතනදී හිත ඇතුළට கிඳා බැසීමක් සිදු වී නැහැ නේද? විඥානයේ ඇල්ලීමට ඇල්ලීමට අහු වෙනවා නේද? කරුණාකර මේ පැහැදිලි කර දෙන මෙන් ඉතා වමනාවෙන් ඉල්ලා සිටිමි. ඔය විදිහට තමයි තේරෙනව නම් මේ අරමුණක් පේනවා නැත්නම් අරමුණ නොපෙනී හරි කමන්නේ හොන වේදනාවල කලල රූපක් තියෙනවා සංඥාවල කලල රූපක් තියෙනවා තමන්ගේ යම් යම් ක්‍රියාකාරකම් පිළිබඳ කලල රූපක් තියෙනවා රූපක් තියෙනවා ඔක්කොම තියේදී එකක්වත් වෙන්කොට හඳුනා ගන්න නැතුව එකක්වත් දිගේ කතන්දර ගොතන්නේ නැතුව දැක්කට නොදැක්කා වගේ. ඇස් තිබුණාට පොට්ටේ එක් වගේ ගත කරන්න ගියොත් විඥානේ එනවා නිතරම කොක්ක දාන්න අපට. මේ සංඥාවක්, මේක රූපයක්, මේක වේදනාවක්, මේකේ සංස්කාරයක් කියලා. නමුත් අපි දන්න ඔක්කොම තියෙනවා. එකක්වත් අඳුර ගන්න යන්නේ නැහැ. ඒකට විහිත් කරදර ගන්නෙත් නැහැ. ඒවා ඉන්න මට්ටමේම යන්න ගියාම ඒ වගේ තියෙන ඒ කැපිපේන ලක්ෂණ එන්නෙන් අඩු වෙන පටන් ගන්නවා. බලන්න මේ සියල්ලම එකමයි. එක තමයි ඔය එක එක හතරකට බෙදලා පෙන්නනද හතර බෙදපු ගා රණ්ඩුව පටන් ගන්නවා. ඊට මීට වැඩි මේ ඔක්කොම දිහා නිකන් බොඳ වෙච්ච හැකින් බලා ඉන්නා වගේ. එහෙම නැත්නම් බ්ලර් වෙච්ච එකක් දිහා බලා ඉන්නා වගේ නිකන් දැක්කට නොදැක්කා වගේ. දැනුණට නොදැනුණා වගේ. ඇක්සත් රිපෝට් එකක් වගේ ඉන්න ගියාම විඥාණයට එල කොක්ක ගන්න බෑ. එචා එතන තියෙනවා අකිරියෙන් කළ හැක්කක්. මේක වෙන් කර කර බලන් ගියොත් අපි පටන් ගන්නකොට බහන එහෙම තමයි කරන්නේ. මේ ආස්වාසේ ප්‍රසවාසේ වෙන් කරනවා මුලමෙද අගින් වෙන් කරනවා. ඒකේ හාත්පස වෙනත් පැත්ත තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඔක්කොම සමස්තය වශයෙන් බලන්න පටන් ගන්නවා. සමස්තයට උනේ අඩුබඩු ඔක්කොම ටික පේනවා. එකක්වත් වෙන් කළ බලන දිනකොට විඥානේ මේ බෙදලා ආණ්ඩු කරන ගතිය නැත්නම් විඥානීකරණයේ කඩප්පුලිකම නැති වෙලා තමයි පේනවා. පේනවා විස්තර හොයන්න යන්නේ නැහැ. ඒ නිසා මේ ආරම්භයේදී අපි භාවනාවට ගන්න ඒ උපක්‍රමයේ සම්පූර්ණ විස්තර වශයෙන් ඒක කියන සංඥා විස්තර කිරීමක් කියලා. මෙතෙන් ඩාට පස්සේ සංඥාව අසරණ කිරීමක් කරනවා. ආන්න ඔය දෙකෙන් කෙරුවට පස්සේ ඒක වෙලා ඒ ඒ කෙරීමෙන් තමයි විඥානයේ තියෙන මේ විඥානයේ තියෙන මායාකාරී ගතියට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මෙතෙන්දි පේන්නේ මේක සංඥාවක්ද වේදනාවක්ද රූපයක්ද සංස්කාරද කියලා වස්තුකයක් නැතුව තොගේට දාන්න තොගේ දිහා බලාගෙන ඉන්න නොදැක්කා වගේ. ඒකට විඥාණයට බැරුව යනවා කොක්ක ගන්නවා. ගරුතර ස්වාමින් වහන්සේගෙන් අවසරයි. භාවනාවේදී භාවනාවේදී ආශ්වාසයේදී හුස්ම උඩුතල්ලේ ගැටි ඇතිවෙන සිසිල් බවත් ප්‍රාශ්වාසයේදී උඩුතොලේ ගැටි ඇතිවෙන උණුසුමත් නිරීක්ෂණය වේ. ඉන්පසු ක්‍රමෙන් ආශ්වාසයේදී සහ ප්‍රශ්වාසයේදී ඇතිවන සංවේදී බව නැතුව ගොස් සැහැල්ලු ස්වභාවයකට පත්වේ. යම් කිසිවක් හිරවි තෙරපි තිබූ ශරීරයේ ඉන් නිදහස් වූවක් වූවක් ලෙස මෙනෙහි විය. ইহත ක්‍රියාවලිය වෙනවාට සමාන්තරවම මට රෑහි හඬක් වැනි තියුණු ස්වරයක් ඇසීමට පටන් ගැනේ. ක්‍රමයෙන් උත්සන්නේ වී ඒට ගම්ම්‍ය වූ විට ක්‍රමයෙන් කිසිම සිතවිලි වලින් තොර ස්වභාවයක් අත්දැකීමට හැකිවේ. මේ තත්පර 30ක් වැනි සුළු කාලයක් වුවද ක්‍රමක්‍රමයෙන් නිතර නිතර කිරීමෙන් මේ කාලය වැඩි වෙන බව මට තේරේ. ඉන්පසු නැවත වාරයක් උඩුතොල්ලට ගැටෙන හුස්ම රැල්ල නිරීක්ෂණය වීමෙන් නැවත ආනාපානයට වැටේ. පරයන්කේදීත් සක්මනේදීත් එදිනෙදා වැඩ කටයුතු වලදීත් මෙය මට මෙය අත්විදිය හැක. කොතරම් ශබ්ද වලින් පිරි ස්ථානයක වුවද දැනෙන ඒ හඬ තුලින් ආනාපානයට පිවිස හිත එකලස් කරගෙන ইহත විස්තර කර ආකාරයට තත්පර කීපයක් සිටිය හැකිය. එසේ සිටින විටදී සියලු රූපයන් මට පෙනෙන ශබ්දත් ඇසේ. නමුත් එයින් මට බලපෑමක් නැත. මෙසේ සිටින කාල වේලාව සුළු කාලයක් වුවත් මට හරිම සැහැල්ලුවක් සතුටක් දුකක් නැතිව කිසිම දුකක් නැති කිසිම හැඟීමක් නැති ස්වභාවයක් අත්විඳෙමි. ඉන් පිටතට ගිය විට දැනෙන්නේ යකඩ සූට් එකක් ඇඳගෙන කන්දක් නගින්නා වැනි ස්වභාවයකි. සාමාන්‍යයෙන් එදිනෙදා වැඩ කටයුතු වලදී දවස පුරා පුරාත් ඒ සුළු හුදකලාවට ඇලෙමින් ආශා කිරීමට පටන්ගෙන ඇත. මෙය මට අලුත් අත්දැකීමකි. මම හිත සමග සෙල්ලම් කර සිටිනවා යන හැඟීමක් මට දැනේ. සිතේ සූක්ෂම කපටිකම කපටිකම මට වැඩියෙන් පෙනේ. එයට සියලු සියුම් ලෙස අහුවෙන වාර ගණනද වැඩි බව පෙනේ. අනුකම්පා කර මෙය මට පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒක එකන එක එකන මේ මේකේ තියෙන පැලීටි දකින්නවා. අය සමහරු දකින්න හර වෙන්නේ බිත්තියක් වගේ නිසා මේක කවදාකවත් ඉවර කරන්න බෑ කියලා පශ්චාත්තාප වෙනවා. නැත්නම් මේ මන්දෝත්සාහි වෙනවා. නමුත් බැලුවොත් හැම තැනකදීම තැන් තැන් වල පැලිරි තියෙන ඕනනම් යන්න පුළුවන්. ගිහිල්ලා ආයෙන්නත් පුළුවන්. ඒ ගියාට පස්සේ හරි යෑ එක සැරයක් හරි ගිය උනාට පස්සේ තේරෙනවා මේක ඝන බහල පිටියක් නෙවෙයි. මෙතන පැලිරි තියෙනවා කියලා. අනිත් දවසේ යන්නේ තව තව එකකින් වෙන්න පුළුවන් එළියට. මේ විදිහට යන්න පටන් ගත්තාම පේනවා. අපිට ඕනේ නම් අර ඇතුලේ තාප්පය ඇතුලට වෙලා අර යකඩ ඇඳ බඳගෙන කඳුරගින්නත් පුළුවන්. ඕනේ නම් අපිට වරින් වර වරින් වර එළියට ගිහිල්ලා ඒ තියෙන විවිධ කියලා බණ්ඩක් පුළුවන්. ඒක ඔය දෙක ලැබිලා තියෙන මනුසාත්මේ පවණයි. අනිත් ඒවා කොහොම මේ සාජාසයෙන් බැඳිලා යකඩ ඇඳුම ඇඳගෙනම තමයි තියෙන්නේ. ඒක නිසා ඔය දෙකෙන් මගේ මනස තර්ක මනස කැමැති යකඩ ඇඳුම ඇඳගෙන කන්ද ළඟින් තමයි. ඒක තමයි අපි අන්දලා තියෙන්නේ. නමුත් එහා පැත්තේ තියෙන බුදුහාමුදුරන් කැමති මනසක් එහෙම නැත්නම් විනෝදයට විවිකයට කැමති මනසක් එයාට පේනවා වරින් වර මේ මිච්ඡර නීති බන්ධන විවස්ථා කොච්චර තිබ්බත් නිදහසකුත් තියනවා කියලා. ඒ ඔය දෙන්න අතර රණ්ඩුවක් ඇති නොවන විදිහට අර නිදහස් වෙන මනසට අනුග්‍රහ කරනවා කියන එක. ඒක මේ දත් 32 මැද දිව බේරන වගේ වැඩක්. ඒක මේ ගඟ දිගේ ඉහළට යන වැඩක්. ඒක අපේ පවතින සමාජ රැල්ලට අහුවෙන්නේ නැතුව යන ගමනක්. ඒක නිසා ඒ පරක් එළියට කියලා ආවේකනට තේරෙනවා යන්න පුළුවන් බැරිකම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ අපි මේ සමාජයට බැඳිලා තියෙන නිසා එහෙනම් අපි දුකට කැමති නිසා මේ නිදහස් වීම කරදරීමක් වගේ පේනවා අපිට. නෝන්ජල්කමක් වගේ පේනවා. ඒ නිසා ටික ටික කරලා පුරුදු කරන්ද එක එක්කත් බැඳලා නැහැ. ඔක්කොටම ආසයි බැඳිලා ඉන්නේ. එහෙම නැත්නම් මේ මේ දුක විඳින්න තියෙන ආසාව. මේක එක්කනට මේ Taman ළඟ තියෙන මේ පුංචි පුංචි දේවල් කීවෝ කීවල් තියෙන ඉන්න ආසාව තියෙන. වෙන්න මොකක්වත් ඕකේ නැහැ. ඕනනම් තියනවා මේක ෆ්‍රී. මේකට කියනවා ඒ විවේකයට බයයි. Fear of freedom කියලා. එරික් ෆ්‍රොම් වෙනම පොතක් ලියලා තියෙනවා. මිනිසෙකුට හිරේ ඉන්න මිනිසෙකුට දුන්නොත් මේ නිදහස ඌ කියනවලු අනේ ඊට වැඩිය හොඳයි ආපහු බතුත් නිකන් හම්බ වෙනවා ඉඳගෙනකොත් තමයි ආපහු ඊටට දාන්න කියලා. ඒ කියන්නේ බඳින්නේ කට්ටිය. ඒකට කියන්නේ ඊරේ කියලා තමයි. තව කට්ටියක් දික්ක සාදෙනවා. තව කට්ටිය බඳිනවා. ඒ නිසා මේ ඊළඟන කන දෙයක් නිසා බුදුරජාණන්සේ එච්චරම කනගාටු වෙන්නේ නැහැ. ඔක්කොමලා බෙදාගෙන වලදන්නේ. ප්‍රශ්නයක් නැහැ. ඒ බුදුරජාණන්සේ කියන කාටද ඕනනම් දන්නේ නැතිකම දිනවා මෙන්න මෙතන පැලිරක් තියෙනවා. ඕනනම් ඵලයක්. යන්නේ. ඒක හරි බුදුමයි. අර මයිනෝ වගේ. වයින් කූටු ඇදුවට ගෙදර හිටියට යන්නේ නැහැ. ඌ අපව වෙනවා ඕනේ නෝට කන්නේ නිසා ඕගොල්ලෝ කන්නේ මම කියපු නිසාවත් කවුරුත් ඉල්ලගෙන කන්නේ. ඒකන කවුරුත් පශ්චාත්තාප වෙන්නත් එපා. ඒකද පූර්ණ අයිතිවාසිකම තියෙනවා ඇද්දගෙන නාන්න. බෙදාගෙන කන්න. එන් කාපල්ලා. අරකට තියෙනවා ඒක දැනගෙන ඉන්න මේ කෑ ගහලා කරන්න පුළුවන් එකක් නෙවෙයි. එමෙහිට වමට සිග්නල් දැම්ම දකුණට ගපුවා මාරු. ඒව මම කියලා දෙන්න දෙන්නේ නැහැ. මම බුදුහාමුදුරුවෝ කියපු දේ දීලා මම ෂේප් වෙලා නිකන් ඉන්නවා. ගරුතර ස්වාමින් වහන්ස අද දින උදේ භාවනාවේ සිදු උදය ඔබ වහන්සේට මෙසේ පැහැදිලි කරමි. පරියංකයට වාඩි වී ආශ්වාස ප්‍රශ්වාස නිරීක්ෂණය කෙලෙමි. මුල සිටම ආශ්වාස ප්‍රශ්වාසයේ ස්ථාසියුම්ව දැනිනි. භාවනා කාලය පුරාම හොඳින් සතිය පැවතිනි. පාදයේ වේදනාව වරින් වර පැවතියද නිරීක්ෂකයෙකු මෙන් එම වේදනාවටද ආශ්වාස ප්‍රශ්වාසයටද සතිය පැවැත්විය. භාවනාවේ අවසාන කාලය වන විට ක්ලාන්ත ගතියක් වැනි ගතියක් දැනිනි. එම ක්ලාන්ත වන ගතියටද එකසේ සතිමත් විය. වෙන ඕනෑම දෙයකට මෝන දීමට සූදානමින් සතිය පැවැත්විය. මද වේලාවකින් කෙනෙක් පිටට අත තබා මාව කෙලින් කරනු යන්තම් මතකය. තව කෙනෙක් යමක් කියනු මට ඇසිනි. මට යන්තම් ඇස්සරගත හැකි විය. එවිට මම බංකුවෙන් විසවී ඇති බව පෙනිනි. මට කිසිම අපහසුතාවයක් නැත. සිදු දෙයක් මම නොදනිමි. නමුත් සතිය පැවැත්වීමට කිසිදු බාධාවක් නැත. මම නැවත බිම ඉඳගෙනම දැස් පියාගෙන ආශ්වාස ප්‍රාශ්වාස බැලීමට පටන් ගත්තේය. මේ අපූර්ව අත්දැකීමකි. ඕනෑම හසිරු අවස්ථාවක සතිය පැවැත්වීමට හැකි බව මෙයින් මට ප්‍රත්‍යක්ෂ විය. මේ අත්දැකීම මට තේරෙන්නේ කිසිම කම්පාවකින් තොරව මරණය හරහා යෑමක් ලෙසයි. මීට පෙරද එදිනෙදා ජීවිතයේ ගත කරන අවස්ථාවක ක්ලාන්ත වීමකදී සිහියෙන්ම අවස්ථාවට මුහුණ දීමට හැකි විය. මේ පිළිබඳව යම් උපදෙසක් ඇතනම් මා කෙරෙහි අනුකම්පාවෙන් ලබා දෙනසේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මට මකට කියන දෙයක් ඇත්තේ නෑ අර පෙර දිනේදී තිබ්බ සාකච්ඡාවකදී ડોક્ટર ජයසිංහ අවිල කතාවක් කරා. එයා කිව්වා මේ මීමස්පොර හැදෙන එක. මීමස්පොර జాතියක් තියනවලු මිනිහා දන්නේ නැතිලු. තව එකක් තියනවලු දන්නවලු. ගැඹුරුව. ඒක තනිව කරන්න බැරි. ඌට මීමස් හැදුණා කියලා දන්නවනේ ඒක කවදා සනිප කරන්න. මේ කියන්නේ ඌ කරන වැඩක්. ඒ ගෙදර ගෑනිත් එක තරහ තියෙන. වෙන මොකක්වත් නැහැ. ඌට ඇති මීමස්පොරයක් නැහැ. බිමට ඇවිල්ලා වැටුණා නම් ඌ ගන්න උට ප්‍රශ්නයක් නෑ කොහෙ වැටුණාද මඩේ වැටලා මැරිලා ගියද දන්නේ නෑ ඒ දෙකම හොඳයි නේ එහි ආවා මේ මැස්වර කාර්යය කොට දවසට හතර සැරයක් හැදෙනවා 1500 ගානක බේත් දුනා. ඉතින් මම හිතුව වැඩ වැඩ තියෙන මොනක් උද්දවක නැහැ සාන්ත මොනවා හරි දෙන්න බේත් ටික බොන්න කිව්ව මම මොකක්ද ඇති වැඩේ. මයිත් එක යනවා දැන් දාන්නට යනවා ධක්කල වටන ඇලට මෙතන පස්කොර මේ තනකොළ කොළ වේගුලනවා. මම තඹීකට ගණන් ගත්තා නම් දානසාර කියලා කවන්න එකෙක් වැටලා ඉන්න පාරයි නේද ඕන්න බලපන් කියලා. අනේ ඌ යනකොට එනවා. බෝරු ඔය ළඟ හිටියනම් ගෙදර ගෑණි අම්මද වල ඉන්ෂුරන්ස් කම්පැනි එකකින් හරි මැරෙන්න ගහ ගන්නවා. නෑ ඔය හැමදේම ස්වභාවික සිද්ධ වෙනවා ස්වභාවයට උත්තර තියෙනවා ඒ නිසා භාවනා මධ්‍යස්ථ යන ඕන කෙනෙකුට ඕන පිස්සුවක් කෙලින්ද ඊට දෙන්න මේ අමරණාත් තමයි ඕව වළක්වන්නේ නැත්තම් මං කියන ඕන එකක් ඒක කරලා බලන්න ආරි පරිශ්‍රණී කියන්නේ බඩේ ලියන්න ඕනේ මූත්‍රා පිට වෙන්න ඕනේ වමනේ යන්න ඕනේ වැටෙන්න ඕනේ <laughs> ඔය ඉති ඔක්කොමලා හිතනවා මේව ඔක්කොම වළක්කලා නිවන් යන්න. නෑ. ඒ වුරුමින්දදී කොරියන් හාමුදුරුවෝ හාමුදුරු කෙනෙක් භාවනා කරන ඩෝංගල වදුනා එහා පැත්තට ගිහලා. දැන් ඔක්කොමලා කලබල වෙලා. ඉතින් මට ඇවිල්ලා කියනවා මං කොම්බුන කලබල වෙන්න බෑ. මනසෙන් වැටුනේ. ආයෙ මට ඒක දැස කන්න බැරුණා අටට යනකොට කට්ටිය දූවගෙන එනවා මම ඔය කියලා එක්කෙනෙක් බෙවුලනවා ඉතින් මම කොම්බ බෙවුලනවාද නෑ නේ උඹ පැත්ත කරලා හිටපන් ඉතින් බෙවුලන්ට නිකන් එන්නේ මේ කෝදියාව ඉඳලා මෙහෙට වෙන්නේ මොකටේ නෑ නෑ මෙල්බන් වලදී අර එක්කෙනෙක් උලන්න පටන් ගන්න ළඟ ඉන්න අම්මට ඉන්න බෑ අම්මා මට ඇවිල්ලා කියන ජනවාරි පළවෙනිද අනේ සෝංශ මම කව අම්මා උඹ වෙවුලනවද නෑ එන උඹ පැත්තකට යන්න මේ කට්ටියට තමයි ඉස්සන්න බෑ ඒ නිසා ඒ ඕන දෙයක් වෙන්න ආරින්න. ඒ කොයි දේ වුණත් අපිට පොඩි කාලේ ඔක්කොම වෙලා තියෙනවා. ඒ ගාණක් නැහැ. බිව්වට පස්සෙත් එනවා ඕ ගාලල්ල. භාවනා කරනකොටත් ඒක වෙන්න ඕනේ. ඉතින් හරි අමාරුයි මේ සදාචාරවාදීන්ට ඒ කට්ටියට මේක ලොකු බරක්. මගේ මන් දැකලා තියෙනවා මට කිසිම කලබලයක් වෙලත් නැහැ. කලබල වෙන්නෙත් නැහැ. ඒ මනසේ නැගිටිනවා නම් වැටෙනවා නැගිටි. ඉවරයි. ඉතින් ඒක හරි අමාරුයි මේ සමූහිකව කරනකොට. ඉතින් අගඤ්ඤ මට කියනවා ඒ බුරුම සාන්නසේ ඒ බුරුම හාමුදුර කෙනෙක් කිනවලු ප්‍රසිද්ධ සයඩෝ කෙනෙක් මණ්ඩලයේ ස්ථානයක් හදලා තියනවලු. එහෙම දෙයක් නොවුනොත් ඌ භාවනාකාරයෙක් විදිහට ගණන් ගන්න ඇතිලු. එයාගේ විකෘතියක් උනේ නැත්තම් ඒ නිසා ඕන තැනක භාවනා කරනකොට එකේ ඔළුව බෙල්ල කඩා වැටෙනවා අතපය හෙලෙන කට්ටිය හිටෙනවලු දැන් යන් කිව්වා සාංශ උඩ තට්ටුවේ පිරිමි ඉන්නවටතේ හැම කෙනෙක්ම මොකක් කරි විකාරයක් ඒ සාහිත්‍ය ගණන් ගන්න ඒකුළු විතුළු භාවනා කරුවා කියලා නැත්තම් භාවනා හරි ගිහලා නැහැ මට කොහොමද මගේ මොඩකට මම බලන්න ගියේ නැහැ ඔගේ මහාශි ක්‍රමේ ලංකාවට ආපු ගමම මුළු ලංකාවම විරුද්ධ වුණා මේ ඔක්කොම විකෘති මේක කරන්න හොඳ නැහැ කියලා. ඉතින් මාසි ෂැඩෝ කියලා කිව්වා. ඉතින් මේ මම ගොඩක් කරලා තියෙනවා. මම දැන්වත් කට්ටිය කරනවා. මේව හැටි. භාවන හැටි ඕක ගණන් ගන්න දෙයක් නැහැ. දැන් වෙනකොට ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. නැත්තම් භාවන මහසි ක්‍රමේ ලංකාවට බාර ගන්න එපයි කියන්නේ. විශාල වැඩ පිළිවෙලක් ගියා. තාම තියෙනවා මේ බැනව පොත් ටික අච්චු ගහලා සතිපට්ඨාන විපස්සනා කියලා මේ ලංකාවේ විශේෂඥයෝ මේවා වියුක්තක් නෙවෙයි කියලා. කියවන්නේ සාරිපුත්‍ර සාංශගේ මේ පරිසම්පද මාර්ගයේ ඒ ආස්වාසේ හිත පවත්න්නේ නුයි යෝගාවචරය භාවනා කරන කල්ලි හිත ප්‍රස්වාසයේ විසිරියයිද සැලෙයි චලිත වෙයි, කම්පිත වෙයි, චංචල වෙයි. ප්‍රසවාසයේ හිත පවත්තන්නේ යයි ශරීරයෙන් භාවනා කරන එක හිත ආශ්වාසයට පණීද කම්පන චංචලයි. එදි මේ කම්බේ ඇවිදින මනසගේ කම්බේට තට්ටු කෙරුවොත් මුළු ඇඟම හෙවුලුම් කරනවා. ඒක නිසා ඒව වෙනකොට ඒ කෙනාට අයිතිය දෙන්න ඕනේ. මේ ඒ දේ පරිශීලනය කරලා බලන්න ඕනේ නෑ. කාටරි ඕනනම් චූල සීනාද සූත්‍රයේ සරුවච්චන් ආංශේ දුෂ්කර ක්‍රියා කරන කාලේ කරපු ටික කියවලා බලන්න. පොතක ලියන්න බැරි තරම් සබ්බේ පොතක ලියන්න බැරි තරම් දේවල් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා යුවයින් පොඩි දෙයක් තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා ලියමන හොඳයි මොකද අනෙක් කෙනෙකුට සැකහැරලා පෙන්නලා දෙන්න මේව භාවනා කරනවා සිද්ධ වෙන දේවල් ඒවා මේ මහා අමතර දේවල් නෙවෙයි වැඩි මේ ගණන් ගන්න දේවල් නෙවෙයි කියන්නේ ලියපෙකට ස්තුති කරලා අපි යනවා ඊගා ප්‍රශ්න ස්වාමින් වහන්ස අවසරයි. ස්වාමින් වහන්ස මේ අප පුරුදු කරන සතිමත් බව එදිනෙදා ජීවිතයට යොදාගත හැකි අයුරු සමහර ක්‍රියාවලදී පැහැදිලි නැත. අතුගාන විට කෑම කන විට සතියෙන් කළ හැකි බව පැහැදිලිය. සමහර සංකීර්ණ ක්‍රියා උදාහරණයක් ලෙස වාහනයක් පදවන විට සියලු දෙනා මාර්ග නීති පිළිපදිමින් යම් සතියකින් එය කරයි. එහෙත් එය අපගේ දියුණුවට අදාළව විශේෂයෙන් සක්මන් භාවනාවේ අත්දැකීම් සමග සම්බන්ධ කරගන්නේ කෙසේද? එහි සති අරමුණ කුමක්ද? භාවනා අත්දැකීම් හා ගැටලු වෙනත් ප්‍රශ්නයකින් යොමු කළ නිසා මෙහි සඳහන් කළේ නැත. වරහන් ඇතුලේ තියෙනවා දැනට බොහෝ විට ඩ්‍රයිවිං කරන විට බනකට සවන් දෙමින් යමි. එය අසන බන නොව ඇසෙන බව බව දනිමි. දෙවෙනි එක ඔබ වහන්සේ දෙවෙනි ධර්මදේශනාවේදී විතක්කය පෙර කර්මානුව අපගේ අනුදැනුමකින් තොරව කෙරෙන බව පැහැදිලි කළේය. මම තේරුම්ගත් විදිහ නිවැරදි නම් වරහන් ඇතුළේ. භාවනාවේදී අප මේ කරන්නේ විතර්කය අපට ඕන දෙසට යොමු කරවීමද මේ මොහොතේ අපට අවශ්‍ය දෙයක් සිතීම කිරීම හැම විටම පෙර කර්මයක් අනුව සිදුවේද කරුණාවෙන් පහදා දෙනසේක්වා තෙරුවන් සරණයි. මේක ඇත්තටම හරි අමාරුයි මේ කර්ම ශක්තිය මොක්කොම විස්තර කරන්න. නමුත් චේතනාව තමයි සමහරවට සංඥා චේතනා පස්ස මානසිකාර කියලා අපි ස්පර්ශ කරන්න ඉස්සෙල්ලා චේතනා වැඩ කරලා ස්පර්ශ කළ යුතු දෙයට යොමු කරවීමක් කරනවා. ඒ නිසා කර්මජ චිත්තජ උතුජ ආහාරජ හේතු අපිට අරමුණු රාශිය දීපම કોઈ අරමුණටද යන්නේ කියන එක කලිම තීන්දුව කළා ඉවරයි. අපි දන්නේ අපි තේරුවයි කියලා. අපි අපි තේරෙන්නේ කල්ැතු වෙච්ච විනිශ්චයකට වගේ තමයි. ඒක අට කතාව පිළිගන්න කැමති නැහැ. ඒක අභිධර්ම පිළිගන්න කැමතිත් නැහැ. නමුත් සාරිපුත්‍ර සාංශේ පසපංචමක ධර්ම පෙන්නනකොට කියන්නේ සංඥා චේතනා පස්ස මනසික වේදනා මානසිකාර වශයෙන් ඒ අරමුණු රාශියක් එනකොට කෝකටද හිත ඇදලා යන්නේ කියන එක කල්යතු විනිශ්චය වෙලා තියෙනවා. ඊට වැඩිය වෙනස් මානසිකාරය අපිට යොදවන්න පුළුවන් ඊටත් වැඩිය වෙනස් විතක්කේ. මේක නට ඇහිලා තියෙන විතක්කේ කල්යතු දේවල් තෝරනවා කියලා ගොඩක් වෙලා අර හිතක් නෙවෙයි චේතනාව තමයි මේ දේ කරන්නේ. ඒක හොඳට තවදුරටත් භාවනා කරනකොට බලන්න මේ භාවනා කර කර ඉන්න වෙලාවේදී අරමුණේ හිත තියෙන වෙලාවේදී සද්දයක් එනකොට අපිට වුණාට සද්දේ ඉන්නේ නැතුව හිත සද්දෙට පැනලා යන්නේ කාගේ න්‍යාය පත්‍රයටද කියලා. එහෙම නැත්නම් අපි භාවනා කරගෙන ඉන්නකොට වේදනාවකට හිත පැනලා යනවා. කාගේ න්‍යාය මට ඕන කමටද යන්නේ? කාගේද න්‍යායපත්‍යක් වැඩ කරනවා. ඉතින් ඒක ਸਰබලතරි දිව්‍යඥාන්සේ කියලා ඒ ඇත්තෝ කියනවා. බ්‍රහ්මන් කියලා ඒ ඇත්තෝ කියනවා. බුදුජානනාංශේ මතක් කරලා දීලා තියෙනවා කර්මජ චිත්තජ උච්චද හේතු නිසායි කියලා. ඉතින් සමහරු කියනවා භෞතිකවාදීන් කියනවා නෑ ඒක මට විනිශ්චය කරන්න පුළුවන් කියලා සීටසියා. නමුත් තාම ඒක ඔප්පු කරන්න බෑ. නමුත් පරිශෙන්ට ලක් කරන්න පුළුවන්. ඒ මේ ඩ්‍රයිවිං කරනකොට හරි සක්මන් කරනකොට හරි අපි සංකීර්ණ ක්‍රියාවලියක් කරත් තනි ක්‍රියාවලියක් කරා සතිය කියන්නේ සතියමයි. නමුත් ආධුනිකයාට තනි ක්‍රියාවලිය තමයි අල්ලලා දෙන්නේ ඊට පස්සේ තමයි සංකීර්ණ ක්‍රියාවලට යන්නේ. නමුත් සරෝජනසිකේ ඉගෙනීමේ මේ කිමූලක සූත්‍රයේ සරෝජන සඳහන් කරන ඔබ දැනගත්තත් නොදැනගත්තත් හැම වෙලාවෙම සතිය තියෙනවා. සතාධිපතිය සබ්බේ ධම්මා. ඒ සතිය තියෙන බව අමතක කරලා අපි වෙනකොත් චෛසික වලට මුල් තැන දෙන්න කියලා සතිය නීච කිරීමෙන් තමයි මේ සංසාරේ විඳවන්නේ. ඒ නිසා අපි නිතරම කෙරෙන වැඩේ සතිය තියෙනවා. අන්න ඒක සමාදන් වීම තමයි සම්පජඤ්ඤය කියන්නේ. ඒ නිසා සති සම්පජඤ්ඤය කියන්නේ ඒ ඔක්කොටම වැඩිය සද්ධාවටත් වැඩිය වීරියටත් වැඩිය සමාධියටත් වැඩිය ප්‍රඥාටත් වැඩිය සතිය මිශ්‍ර කරගෙන ගියොත් නිර්වෘල් භාවයක් එන්න පටන් ගන්නවා. එතකොට මේ මේ සංකීර්ණ වැඩ කරනවා කියලා සතිය කිසි ප්‍රශ්නයක් නැහැ. එයා දන්නව කරන්න ඕන දේ. අපි මේ සංකීර්ණ වැඩේ වෙන්න දෙන්නේ නැතුව ඇඟිලි ගහන්න ගියොත් තමයි ඇක්සිඩන්ට් වෙන්නේ. ඒ නිසා ඕන සංකීර්ණ වැඩක් කරනකොට ගොරෝසුම දෙයට හිත දාන්න. ඒක අටුවාචාර්යන් වහන්සේ සඳහන් කරන්නේ යථාපාකටං විපස්සනා බිනිවේසෝ පච්චා අබිනිහ අනුපහට්ටන්තේනේ උපට්ඨපෙද්වා සම්මසිතබ්බං කියලා. සමස්තයේ වශයෙන් බලනකොට වඩාම ප්‍රකට දෙයට හිත දාලා පටන් ගන්න. ලීසි තැනින් පටන් ගන්න. ඒක හොඳට පටල වුණාට පස්සේ විස්තර අස්තර විස්තර පේන්න පටන් අරගනි. එතකොට මුලින් බලනකොටම පෙනිච්ච නැති අතිරේක විස්තර පහුවෙනකොට පේන්න ඉඩ තියෙනවා. මුලදිගෙම gediy පිටින් අල්ලන්න යන්න එපා. පහසු තැනින් පටන් අරගන්න. ඒ නිසා සංකර වෙන්න පුළුවන්, තනි වැඩක් වෙන්න පුළුවන්. පහසු තැනින් පටන් අරගෙන යන්න නැත නැවත නැවත කරනකොට Tamanට ඕනේ විස්තර එහෙම නැත්නම් සමස්තය ක්‍රමයෙන් අහුවෙන්න පටන් ගන්නවා. ගරු ස්වාමීන් වහන්ස සේවිතබ්බා සේවිතබ්බ සූත්‍රය අනුව මට වැටහුණේ මනෝ සමාචාර පාලනය කළ හැකි සුදුසු ආකාරයක් වන්නේ අපි භාවනා කරන සිත සමාධියකට පැමිණි විට චිත්තානුපස්සනාවේ දෙන විටයි එවිට සිතට සිතට එන රාග දෝෂ මෝහ සිතවිලි සංස්කාර නොකර බලාගෙන සිටීමෙන් ගෙවි යන්නට ඉඩ හැරීමයි මට ඇති ප්‍රශ්නය මෙම අවස්ථාවේදී සිතට එන කුසල සහගත සිතුවිලි විතරාග වරහන් ඇතුලේ විතරාගී විත දෝෂ විත මෝහ වැඩි දියුණු කිරීමට කටයුතු කිරීමද ඒවාද අකුසල සිතුවිලි මෙන් ඔහේ ගෙවි යාමට ඉඩ හැරීමද කළ යුත්තේ ඔබ වහන්සේට මෙම ආත්මයේදී නිවන් සාක්ෂාත් කිරීමට හැකි වේවා. තෙරුවන් සරණයි. ඒකට සාමාන්‍ය අභිධර්ම ක්‍රමයට කියන්නේ සංස්කාර තුනක් තියෙනවා. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනන්ජාභි සංඛාර කියලා. පුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ පින් කිරීම සඳහා කරන මෙහෙවීම. අපුඤ්ඤාභි සංඛාර කියන්නේ පව් කිරීම සඳහා කරන මෙහෙවීම. තව දෙයක් තියෙනවා ආනන්ජාභි සංඛාර පවුත් නැති පිනක් නැති. ඉතින් මේ තුනම සංස්කාර මේ තුනම දුක. සබ්බේ සංඛාරා දුක්ඛා. ඒ නිසා මේ පින් කිරීම සඳහා එන හිතවිලි කියලා අපි වෙන කොටසක් වෙන් කරන්න හදන මේක බෞද්ධයාට තියෙන පිළිකාවක් වගේ. බුදුරජාණන්සේ කියන්නේ යමක් නොකර සිටීම තමයි හොඳම පින. සබ්බ පාපතා කරනවා. ඒකට බැරි නිසා ඒකම කරගෙන ඉඳ බැරි නිසා අඩුවෙන් පෞසිද්ධ වෙන වැඩේ කරන එක තමයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් ඒ සඳහා දැන් තියෙනවා පින් ලයිස්තුවක්. ගත්තොත් ඒ ටික කෙරුවේ නැත්නම් ඉතින් මොකක්වත් කරන්න හම්බෙන්නේ නැහැ. බින්ලට්ටු කරනකොට පින් කැටේ පිරෙන්න ඕනේ. ආමතුරුන්ගේ සල්ලි මල්ල පිරෙන්න ඕනේ. ඒ ටික උනාට පස්සේ ආමතුරුගෙන ඔබ කොයි ගියත් දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැ. අපායට යන්නේ අපායට ඵලයන්. ආමතුරුගේ ජාම ෂේප් නේ. ඉතින් ඒ නිසා කරුණාකරලා බලන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ කොහෙද පින් තියෙන්නේ කියලා. ඩබ්ලිව් කරනත් මහත්තයා අහනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ කොතනක හරි. ඔය පින් පව කතා කරනවාද කියලා. ඒවා මේ ඊට කලින් යන කට්ටියක ටැක්ස් ගන්න හැටි. ඒක ගෙවන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක අනිවාර්යයෙන්ම කරන්න eBay. කීයක් කර දෙන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැන්තිව පින් කියලා දාගෙන ඒ කනකොට රාත්තල් ගන්න කිරලා ගන්න කියලා මං කියන්නේ. මඩ කෑවට කමන්නේ නැහැ. ඔය පින් කර පුණ්‍ය කිරේ වත්තු කියලා කටයුතු රාශියක් තියෙන්නේ. දැන් මේ තේවිතබ්බ තේවිතබ්බ තියෙනවා. ඔක් 10ක් පෙන්නලා මේක මේක පව් මේක නොකර සිටීම පින. මේක පව් මේක නොකර සිටීම පින. කොහොම ලස්සනද? මේ හරි අමාරුයි අල්ලන්න. මොකද අපිට ඕන මොනව හරි කරන්න. පව් එක්ක පව් නැත්තම් පින් හරි කරන්න ඕන. නිකන් හිටපන් කිව්වත් එහෙම තරහ වෙලා කියලා හිතනවා. එනිසා පොඩ්ඩ විනාඩියක් ඉඳලා බලන්න තප්පරයක් ඉඳලා බලන්න යමක් නොකර ඉඳලා දෙකක් ඉඳලා බලන්න තුනක් ඉඳලා බලන්න ඔන්න බුදුහාමුදුරු ළඟම ඉන්නවා හරි අමාරු එනිසා ආනෙන්ජාපි සංකාරුණත් පුඤ්ඤාපි සංකාරුණත් අපුඤ්ඤාපි සංකාරුණත් අපි උදේහෙන් දැව කියන පදයක් තමයි සබ්බේ සංඛාරා දුක්ඛ සබ්බේ සංඛාරා අනිච්ච ඒ නිසා පුළුවන් නම් ඕරෙන් කාට කියලා කරන්න එපා මොනවාක්වත් නොකර නිකන් ඉන්න බලන්න ඒ වෙලාව විතර ජීවත් වෙන්නේ. අනික හැම වෙලාවෙම අපේ ජීවිතය ආංශිකයි. ඒ නිසා ඒක කරන්න පව් කරනවා වෙනවට. නමුත් ඊටත් වැඩිය හොඳ එක තමයි යමක් නොකර සමස්තේ දෙක සිදුවෙන දේ දෙස බලන්න ඉන්න පුළුවන් නම් ඒක ලොකු ඒකට කුසලතාවය කියලා කියනවා. ගරුතර පූජ්‍ය පාදයාණන් වහන්ස පරයන්ක භාවනාව අද දින නම් පරයන්ක භාවනාව හැම එකකදීම බොහෝ දුරට මූල කර්මස්ථානය වූ ආනාපානෙහි සතිය පිහිටුවා ගත හැකි විය. සිතවිලි හා සිතෙහි ස්වභාවය ඒ ඒ අවස්ථාවේදී අනුරූප ලෙස මෙනෙහි කෙලිමි. ඒ සමගම ඒ වාගේ ඇති වී නැති වී බිඳී යන ආකාරය වැළනොකඩී ඇතැම් විට එන එතම් විට සිතුවිලි මතුවෙන හැටි ඒවායේ අනිත්‍ය බව බිඳීම් වල ස්වභාවය හා එම පාලනයට නතු නොවන බවම වටහා ගත්ෙමි. එක් අවස්ථාවකදී තදින් සිහිය පිහිටුවාලූ අවස්ථාවක ආශ්වාසය හා ප්‍රශ්වාස ක්‍රියාවලියේ ඇතිවීම ඇතිවීම ඇතිවීමේ හේතුව සිහිපත් වන්නට විය. වේදනාව ඇතිවීමේ හේතු සිහිපත් වන්නට විය. එවිටම නිතින්ම භාගයේ හේතුඵල ධමයේ අදාළ කරන සමගින් ඒවා ගැළපෙන්නටද අවසානයේදී එය අවිද්‍යාව ප්‍රදාන කරගෙන තෘෂ්ණාව සමුදය ලෙසද තේරුම්ගත් අතර චතුරාර්ය සත්‍ය අවබෝධය හා ඒ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රතිපදා පිළිවෙතම බව වැටහෙන්නට විය. සතිපට්ඨාන සූත්‍රයේ පරිදි වූ සමුදය තණ්හාව හටගන්නා ස්ථානයන් රැඳෙන හටගන්නා ස්ථානයත් රැඳෙන ස්ථානයත් එහි Nirodhayat ගැනද කරුණු සිත තුල එකින් එක මතුවන්නට ඕ නිසා ඒවා මෙනෙහි කෙලිමි. සක්මන් භාවනාව දීද එම ක්‍රියාදාමය කෙරෙහි සිත තදින් පිහිටවා ගත හැකි විය. එවිටද මූලධර්මමේ කරුණු වරින් වර සිහියට නැගෙන්නට වූ නිසා ඒවාද මෙනෙහි කෙරෙමි. රූප සන්තතියක්, සිත් සමූහයක් සමග ක්‍රියාත්මක වී කෘත්‍ය හා ආරම්මන වශයෙන් එක්වීම ක්‍රියා කරන්නේ කොහේද යන්න විමර්ශනය කිරීමට තැත් කෙලිමි. සිතට නිතැතින්ම වාගේ එම ප්‍රශ්න මතුවන නිසා එසේ කෙලිමි. එසේ එම කරුණු මෙනෙහි කිරීම යෝග්‍ය වන්නේ දැයි වර්ග සිතේ. කාරුණිකව මේ ගැන පහදා දෙනමෙන් ගෞරවපූර්වකව ඉල්ලමි. විමර්ශන සිතක් පහළ වෙයි. එය කිරීම යෝග්‍ය දැයි යන්නද ප්‍රශ්න ලෙස මතුවේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අරමුණක සමුදේ පැත්තට හොයන්න යන විමර්ශනය බොහෝ විට කාමයට බරයි. අරමුණක Nirodhe පැත්තට යන විමර්ශනය හොයන්න යෑම Nirodheට බරයි. ඒ නිසා අපේ සාමාන්‍ය વિષය යන්නේ හට ගැනීම පැත්ත බලන්න. ඒක කිලෝරක් නෑ. හරියම ලුක්‍රටිව් එකකින් එකට ගිහින් ඇදගෙන යනවා. ඔව් හොඳයි. ඒකට යන්න දීලා කියන්න හරි. ඔය හට ගන්න දේ ගෙවෙනවනේ ගෙවෙන එක බලන්න කියන්නේ. ගෙවීම රූපයක් වුණත් නාමයක් වුණත් මොන දේ වුණත් ගෙවීම එක වගේ. ඒක දිහා පුළුවන් තරම් විමසුම් බලන්න විමසන් විමසන්න තේනවා කකා කකා යන්න ඕනටයි අපි මුල හොයන්නේ. මුල කියන්නේ දුක. ගෙවෙන හැටි බලන්න. ගෙවෙන දේ පිළිබඳව පුළුවන් තරම් තොරන් ගන්න බෑ මොනම තොරණක්වත් ගන්න බෑ. කොයි එක වුණත් ගෙවීම එක සමන්ති සමානයි. ඒ නිසා විමසුන් නොවන යොදන්න ඒ Nirodheට ගෙවෙන පැත්තට, ඡේ වෙන පැත්තට, වැය වෙන පැත්තට, Nirodhe පැත්තට, පරිනිසක් ගන්න පැත්තට කටේ පිට්ටු හිර වෙනවා. අපි හරිය ආසයි හට ගන්න පැත්ත බලන්න. ඒ ගැන ඒ ගැන විස්තර කතා කරන්න. ඉතින් ඒක ඉවරයක් කරන්න බෑ. ඒක හොඳයි බබා කතා කරන්න ඉගෙන ගන්න. පරිශෙන් පුරුදු කරන්න. පුරුදු කෙරුවට පස්සේ දාන්න ගෙවෙන පැත්ත පොඩ්ඩක් බලන්න කියලා. හොම්බේ. හොම්බෙන් යන්නේ. එතකොට විමර්ශන නුන කතා මොකක්වත් නැහැ. අර වගේමයි ගෙවෙන පැත්ත බලපන් කියන්නේ. ගෙවෙන දේ බැලුවොත් මොන රූප වුණත් නාම වුණත් ප්‍රිය වුණත් අප්‍රිය වුණත් සාධාරණවත් අසාධාරණවත් ගෙවීම එකම රසයයි. බුදුරජාණන් කියන්නේ මුළු සංස් මුළු ශාසනයේ එක රසයයි විමුක්ති රසය තියෙන්නේ. ඒ නිසා ගෙවෙන පැත්ත බලන්න. එතකොට ඔකට උත්තරය හම්බෙනවා. දේරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්ස ඊයේ ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මා සක්මනේ යෙදුණෙමි පාද දෙස අවධානය යොමු කරමින් සතිය පිහිටුවෙමි පසුගිය දිනවල සක්මනේදී සිතුවිලි මුල්තන ගතමුත් මෙවර ප්‍රථම වතාවට අවධානය සක්මන වෙතම යොමු වී තිබුණු අතර නොඑක් විට පැමිණි සිතුවිලි ඊතා දුර්වල තත්ත්වේ පැවතුණි. එහෙයින්ම ඒවා ඉක්මනින් මැකී ගියේය. ඒ පිළිබඳ ප්‍රීතියක් ඇතිවිය. නමුත් ප්‍රීතිය ඇති වූ වග දැන ගැනීමට බොහෝ වේලාවක් ගත විය. මා මාර්ගයේ ඉදිරියට ගමන් කරතයි සිතේ. අඩුපාඩු ඇතොත් පෙන්වා දිනසේක්වා. ඊයේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් පරිහංකේ නොඑක් රූපරාමු හා සිතවිලි දෙස මුදිතාවෙන් බලා සිටීම ධම්මානුපස්සනාවයි ඔබ වහන්සේ විසින් හඳුන්වා දෙන ලදී. ইহත සඳහන් සක්මන් අත්දැකීමේදී ධම්මානුපස්සනාවක් ඇති වේද? නැතහොත් සක්මන කායානුපස්සනාවටම සීමා වේද? ඔබ වහන්සේගේ අවසරය ඇතිව උදෑසන නිවසේ චර්යාව විස්තර කොට උපදේශක් පතමි. මා උදෑසන පහට පමණ අවදි වේ. තෙතිසේ දෙන්නට දමා බුද්ධ පූජාව හා මල් පහන් පිළියෙල කොට තේ සාදා ශරීර කෘත්‍යද අවසන් කරයි. මේට පැයක් පමණ ගත වේ. මේ ක්‍රියාවලියේදී වරින් වර පාද ස්පර්ශය අත්ලවලට ස්පර්ශවන ස්පර්ශවන ද අසුචි පිටවන ස්පර්ශය දත්වලට බුරුසුවෙන් ලැබෙන ස්පර්ශය ආදී ස්පර්ශයන් කෙරෙහි සතිය හෙවත් අවධානය යොමු කරයි. මෙම අවධානයේ පැවැත්ම දල වශයෙන්ම එම පැයේ කාලයෙන් 125ක් පමණ යයි මට හැඟේ. ඉන්පසු පරයන්තේ පරයන්කේ විනාඩි 40ක් පමණ ගත කරයි. මාගේ අදහස නම් ඉහත පරයන්කේට පෙර ක්‍රියාවලියන් සක්මණේ කාර්යයේ සිදුවන බවයි. මෙය නිවැරදිද? ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි. තමන්ගේ ක්‍රමයේ හැටියට තමන් ඉන්න පරිසරයේ හැටියට මොන හරි ක්‍රමයක් සකස් කරගන්න ඇඟත් එක්ක යාළු වෙන්න මම දැක්කා මේ පැන්ට්‍රියක් හදන්න පරිශන කරන සමිතියක් ඒ ගෘහණියගේ කකුලේ තින්ත ගාලා එයාට පැයක් වැඩ කරන්න ආයෙ එතකොට පේනවා කීසරයක් එකපාරේ එහාට මෙහාට ගිහිල්ලා තියෙනවා කියලා. එතකොට බලන්න පුළුවන් එකෙන් ඒ පැන්ට්‍රියේ තව මේ කෑලි එහෙම කිට්ටු කරලා දෙන්නේ කොහොමද කියලා. ඒ නිසා අත් දෙකේ කකුල් දෙකේ තින්ත ටිකක් ගා ගන්න. පැය වැඩ කල්ලි වුණාට පස්සේ ඔන්න බලතැයි කෙරුවාව උරුලෑව ගිය පාර වගේ. ඒ වගේ කරනකොට පේනවා මේ අපි මේ යන්ත්‍රේ වැඩ කරාට මොන කරනවද කොහෙන් කෙලවරන මොනවක්වත් දන්නේ වැඩ කරගෙන යන ඒත් ප්‍රශ්නයක් නැහැ. තමන්ට කරලා තියෙන අපි ලකුණු තිබ්බ තැන් ටික අල්ලගන්න ඕනේ. ස්පර්ශ වෙච්චිතයි. හෙට බලනකොට පේනවා මේ වැඩ කටයුතු ටිකට අපි කොච්චර දුක් කරදර ගන්නවද අවශ්‍යතාවයන් ටිකට හරි ඉස්ලාම සරයට නිසන්වන්ට ආපු මේ කොම්බ මේ මතනේ දෙපාර්තමේන්තුවක මේ ලේකම්තු මෙතුවයිද ඥාන පැත්තේ වෙන පැත්තේ වෙන වෙනම පැන්ට්‍රි දෙකක් තිබ්බා නෑ ඒ දවසට එක පෙන්ටයයි. ඉතින් අපි කිව්වා ගෑණි මිනිහා සම්බන්ධකම් පවත්තන්න දෙන්න එපා කියලා. මේ මහත්තයා කියලා තේක හදාන බීලා. ඒ තේක සතියෙන් හදනකොට ඉන්නවලු තේක නොබී ඉන්න එක හරිම ලාභයි කියලා. ඒ තරම් වැඩ කොටසක් මේකේ කරන්න තියෙනවලු. ඔක්කොම හොදලා අන්තිමට කෝපෙත් හොදලා ගත්තා ඊට පස්සේ අර තේක බීපිගේ ත්‍රිල් එක නැහැ. මම කොහොමද ගෑණි තේක ගෙනත් දෙනකොට නම් අතට. එතකොට නම් ඒකේ වාසියක් තියෙනවා. ඇයි ඊට පස්සේ කෝප්පිතු ටික දෙන එකනේ තියෙන්නේ. ඒ වගේ මේ තමන්ගේ වැඩ ටික තමන් කරගන්න පටන් ගන්නවා නම් මේ සෝබන මේ අලවංච අනවශ්‍ය විසිකෘත නැතුව ප්‍රයෝජනෙ සලකලා වැටි කරගන්න පුළුවන්. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මේ වැඩේ වෙන්නදරලා තමන්ම වීඩියෝ කැමරාවක් දාලා බලලා ක්ලිප් එක දිහා බලන්න ඉන්න ඕනේ. අපි රංගපාන රංගනේ. ඒක තමයි සතියෙන් කරන්නේ. මේට උදව්ව තමයි ඔය අපි ඔය එක එක උපක්‍රම කරන්නේ නැත්නම් සතියෙන් කරන්නේ ඒක තමයි. අපි ඉවටම නටන්න ඇරලා අපි මේ ඒක දිහා බලනවා. බලන කෙනා කවුරු නටවන්නද කවුරු නලවන්නද මේ රැවිල්ල නටවන්නේ කියලා. එතකොට එන්නේ එන්නේ ප්‍රයෝජනට. ඒ කියන්නේ ප්‍රයෝජනේ සලකලා බහින්න පටන් ගන්නවා. මේකේ ධක්මනේදී අහනවා අර ධම්මානුපස්සනා එහෙම නැත්නම් එහෙම නැත්නම් සතර සතිපට්ඨාන කතා. ඒ සක්මණේත් විස්තර කරනවා අර හිතවිලි අඩු වෙන පැත්තක් දකින්නයි කියලා. ඒ ඕනෙම දෙයක වේදනාවක් තියලා අඩු වෙන පැත්තක්, ශබ්දයක් තියලා අඩු වෙන පැත්තක්, හිතවිලි තියලා අඩු වෙන පැත්තක්, ආනපනෙ අඩු වෙන පැත්තක්, සක්මණේ අඩු වෙන පැත්තක් දැක්කනම් නිකමට ඒ දාගන්න මේ තමයි Nirodhe දකින්න පෙරමග. ගොජ කොජ දාලා මතුවෙන පැත්ත සමුදේ පැත්ත. අඩු වෙන පැත්ත නිරෝධේ පැත්ත. ඒකට හොඳට බලන්න මේ ක්ෂය වීම දැකීම, වැය වීම දැකීම, නිරෝධේ දැකීම ධර්මානුපස්සනාවක් තමයි අපි වේදනාවක ගෙවීම දකින්නයි කියලා කියන්නේ වේදනාව ගැන දුක් කරදරයක් සැපක් දුක් වේදනාවක ගෙවීමක් දකින්නකොට සැපක් නමුත් අපි දුක් වේදනා ගෙවීම දකින්නේ ඉස්සෙල්ලා ඊගාට එන වෙන මොනවාරි අරමුණක් එක්ක ආයේ සමුදේ පටන් ගන්නවා. ඒ නිසා ඒ ගෙවෙන වෙලාව හොඳට නැවතිල්ල බලන්න මෙතෙක් භාවනා කරපික ප්‍රතිඵලයක් මේක. ඒ නිසා ඒ ගෙවෙන පැත්ත බලන්න පටන් අරගත්තොත් තේරෙයි ඒක තිබුණට අරගෙන රස විඳින්න දන්නේ නැත්නම් නැත්නම් නිරෝධානුපස්සනාව දන්නේ නැත්නම් කයානුපස්සනාව දන්නේ නැත්නම් වායානුපස්සනාව දන්නේ නැත්නම් හිත ඊගාට මතුවෙන දෙයක් එක කතන්දරේ පටන් ගන්නවා. මතුවෙන සමුදේ කතන්දරේ පටන් ගන්න ඉස්සර වෙලා මේ ගෙවෙන එකේ යන්න ගත්තොත් විශාල සාන්තියක් තමයි තියෙනවා. ඒක ඒ නිසා ඒකල යුත්තක් කියලා කියත හැකියි. ධර්මානුපස්සනාව කුටේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානය ආශ්වාස ප්‍රශ්වාසය මූල කර්මස්ථානය මෙනෙහි කිරීම සඳහා ප්‍රථමයෙන් කායට සිත යොමා නාසිකාග්‍රය කෙරෙහි අවධානය යොමු කෙලිමි මේ වන විටම සිත තැම්පත්ව සමාධිගත වන බව හැඟුණු නිසා ඔබ වහන්සේගේ උපදෙස් අනුව ආශ්වාස ප්‍රශ්වාසය නොබලා සිතවිලි දෙස තැම්පත් වන ආකාරය බලා සිටීමි. විනාඩි කිහිපයකට පසු බලවත් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති බවත් සිත ඉදා ඉතා අධිකමත් අවදිමත්ව නිරීක්ෂණ මට්ටමේ ඇති බවක් දැනුනි. ඉන්පසු ආශ්වාස ප්‍රශ්වාසයට සිත යොමු කර සුළු වේලාවකින් එය තුනී වී නැති වී යන අයුරු නිරීක්ෂණය කෙරිමි. නිරීක්ෂණයේදී ආශ්වාස ප්‍රශ්වාස තොරතුරු හොඳට පෙනුනි. ආශ්වාසය කම්පනයක් සහ තෙරපීමක් ලෙසත් නාසිකාග්‍රයේ සිසිල් බවක් ඇති කරන්නක් ලෙසත් ප්‍රශ්වාසයේ ඒට වඩා සියුම් තෙරපීමක් සහ කම්පනයක් ලෙසත් දැනුනි. මෙය සීග්‍රයෙන් තුනී වී නැති වී යන තත්වයටපත් උනි. ආශ්වාස ප්‍රශ්වාසය අතර පරතරය වැඩි වී සියුම් කම්පනයක් තරමටම ගෙවි ගියේ ගෙවි යයි. මෙයට පෙර මෙම අවස්ථාවේ ශරීරයේ අධික වේවුලීම් සහ හුස්ම හිරවි මැරී ආදෝ හැඟුණු නිසා ඉදිරියට නොගියත් ඔබ වහන්සේගේ ආශ්චර්යමත් මඟ පෙන්වීම යටතේ එම කඩයිම ජයගතිමි. හුස්ම හිරවි මියදුනත් කමක් නැත. ඔබ වහන්සේ වැනි උත්තමයෙකු ඉදිරිපිට යන ශ්‍රද්ධාව ඉදිරියට යන ශ්‍රද්ධාව ඉදිරියට භාවනාවගෙන ගියායයි ගෞරවපූර්වකව ප්‍රකාශ කරමි. දැනට කීප විටක්ම මෙම අවස්ථාවට පැමිණ පූර්ණ නිශ්චලතාවයකට පැමිණෙන අතර විනාඩි 30ක් පමණ මෙසේ සිටිය හැක. හිත නිද්දා හිත නිද්‍රාශීලී ලෙස හඳුනාගත්තත් පූර්ණ අවදි ස්වභාවයක් ඇත. ශබ්ද ඇසුනද නොතේරේ. අවශ්‍ය නම් ඇසිය හැකිය. ශරීරයේ වේදනා නොදැනේ. අවශ්‍ය නම් දැනීම මත ඇති කරගත හැක. ඇස් හැර බැලිය හැකි අතර ඇස් වැසීමේදී පෙර තිබූ නිශ්චලතාවයටම පැමිණේ. ඇස් හැර බැලුවද කිසිවක් සිත නොසිතේ. මෙසේ දැනට මෙසේ වාර 5ක් 6ක් පමණ ඔහේ බලා සිටියෙමි. ඔබ වහන්සේගේ වචන අනුව ගල් බමුණකු ලෙස ඔබ වහන්සේට මෙම උත්තම සේවය කරගෙන යාමට চিරාත් කාලයක් දීර්ඝායුෂ ලැබේවා. ශිෂ්‍යකව තව ඉස්සරහට ඉස්සරහට කරන ගියාම මොනම දෙයක්වත් කරන්නේ නැතුව පැමිණෙන මේ දුක් වෙනවා, සැප වෙනවා, කෙලෙස් වෙනවා, නිකෙලෙස් වෙනවා කොයි එකට උනත් කරබන බලන්න හිටියොත් අර කෙලෙසයක් ආවයි කියලා කලබල වෙන ගතියක් හෝ කුසලයක් ආවයි කියලා සන්තෝෂ වෙන ගතිය නැතුව ඒ එනදී ඉප යනවා. ඒ වගේ විල යන්නේ විතරයි තියෙන කියලා භාවනා කරනවා කියන කෙරුම නැත්තම් කිරීම නැතුව ඒක හුදු නිරීක්ෂණයක් පාටපත් වෙනවා. ඊට පස්සේ ඒකට මේ අවල් ඉරියව්වේ ඉන්න ඕනේ, අවල් වෙලාවේ ඉන්න ඕනේ. පූර්වක්‍ෘතියක් ඕනේ කරන්නේත් නැහැ. හිත සූදානම් වෙන වෙලාවක් එනවා. එතකොට තීරණ පටන් අර ගන්නවා මේ මේ දවසේ හැම තැනකදීම ඕනම වෙලාවකදී එයා විහිම ක්‍රියාවට නංගන සමහරලාට එයා විවේක ගන්න වගේ වෙලාවකුත් තියෙනවා. අනික වෙලාවට ඉන්න පටන් ගන්නවා. ඉතින් අපිට කරන්න තියෙන්නේ ඒකෙදී අපිට කියලා කියන්නේ මම යට කරන්න තියෙන්නේ එයාට වේටර් කෙනෙක් වගේ අවශ්‍ය පහසුකම් එක සලසලා දෙන එක විතරයි. එයාට ඕනේ මේ මේ භාවනා සඳහා පේ වෙන්න අවශ්‍යතාවයක් නැහැ මොකක්වත් නැහැ. මේක භාවනා පිළිබඳ අව탁සීරුවක් නෙවෙයි. මෙන්න මෙවැනි තත්ත්වයක් යටතේදීත් මේ ශාසනය පැවැත්වීම සඳහා ලොකු සංචය මතක් කරනවා ඉන්න කාලේ එහෙම වුණත් නිතිපතා වෙලාවට වාඩි වෙන්නේ කියලා. නිතිපතා වෙලාවට සක්මන් කරන්න. නිතිපතා ආධුනිකයෙක් වශයෙන් තමයි භාවනාට කරපු උපස්ථාන ටික කරන්න. ඒ කරන්නේ ඒක අවශ්‍යතාවය සඳහා නෙවෙයි. මෙතෙක් ඒක හරියන්න කරපු උදව්ව රටට ආදර්ශයක් වෙනස කරගෙන ගියාට ඕන වෙලාවක මේ භාවනා මූඩ් එක භාවනා මූඩ් එකකින් මේනවා. ඉතින් මේකේ ඉන්න අර වගේ කැපකිරීම කරනවා. පණ තිබුණත් ජීවිතේ තිබුණත් නැතත් කරන්න ඕන කියන දේ කරගන්න. හැබැයි ඒ ටික ඒ ඒ කැපකිරීම ටික මරණ මොහොතදී කරන්න පුළුවන් කියලා හිතන්න එපා. ලෙඩ වුණාට පස්සේ කරන්න පුළුවන් කියලා හිතන්න එපා. වයසට ගියාට පස්සේ කරන්න පුළුවන් කියලා හිතන්න. මේ ටික කල් නැතුව කරලා තිබ්බොත් ලෙඩ වෙනකොට වයසට යනකොට මරණයට යනකොට ඉබේම භාවනාව ඇවිල්ලා ඒ ටික කරලා දෙනවා. දැන් තියෙන්නේ මූල ධර්ම වලට ටිකක් බර වූ ප්‍රශ්න හතරක්. ඉතින් ඒවන අපි විසි කළා දාමු. දැන් දෙකමාර වෙලා තියෙන දැන් ඉරියස් ඔක්කොම ගෙවලා තියෙනවා. එකක් කියවලා බලන මොනවද මූල ධර්ම කියන්නේ කියලා කියවන මිනිහටක් ගහනවා, තෝර මිනිහටක් ගහනවා, දීව ගණක් ගන්නවා. ඔන්න බෑගුටි ගන්න. අවසරයි අතිපූජනීය ස්වාමින් වහන්ස. පසුගිය දිනක යෝගී විසින් අසන ලද ප්‍රශ්නයකට දුන් පිළිතුරක් තව ටිකක් පැහැදිලි කර ගැනීම සඳහායි මේ ප්‍රශ්නය යොමු කරන්නේ. එය ඇත්තටම පිළිතුරක් දීමේදී ඒට අදාළව දුන් පසුබිම් තොරතුරු වල අඩංගු වූ කරුණකි. සිත ගෝලාකාර ශක්ති ගුලියක් ලෙස සැලකුවොත් එය එහි පරිදිය බාහිර අරමුණු ගන්නා සලායතන ආශ්‍රිතව විඥානයේ පිහිටා ඇති බවත් පිටතට නොගොස් ඇතුල් පැත්තට යන විට ඊතා ගැඹුරට යන විට හිතේ ප්‍රබවය වරහන් ඇතුලේ සෝස්. හෙවත් ක්වොන්ටම් ෆිසික්ස් වල සඳහන් වන ෆීල්ඩ් එක නම් වූ හිතේ ශක්තියේ මූල ස්වභාවය බවත් එය කම්පනයක් ආලෝකයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක් ආදී ඕනෑම ලෙසකින් දැනෙන්නට හැකි බවත් සඳහන් කෙරුණා. මට තේරුම් ගිය ආකාරයට එය දැනෙන්නේ අනින්ද්‍රිය ප්‍රතිපද ශබ්ද විඥාණයටයි. ගරු ස්වාමීන් වහන්ස අප භාවනාවේදී අත්දකින ශූන්‍ය ස්වභාවය හා ඒ මා ඒ මානේ ඇති අනෙකුත් සිතිවිලි ආදියක් දැනෙන්නේ අනින්දීය අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥාණයට නේද ස්වාමින් වහන්ස එසේනම් අනිදස්සන විඥාණය නැමැති නිවන අරමුණු කරන විඥාණය මෙම සංසිද්ධියේ කොතැනකට ගැලපේද? ෆීල්ඩ් යනු මූල ශක්තිය මූල ශක්ති ස්වභාවය නිවනද? ෆීල්ඩ් යන මූල ශක්ති ස්වභාවය නිවනද? එය තව දුරටත් පැහැදිලි කර දෙනමින් ගෞරව ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. එසේම ස්වාමින් වහන්සේ අවුරුදු 6කට අඩු කුඩා දරුවෙකුගේ සිත ප්‍රභාස්වර නමුත් තවම සසරින් ගෙන අනුසය කෙලස් තියෙනවා නේද? සක්කාය දිට්ඨියද අනුසය වශයෙන් තියෙනවා නේද? එම දරුවාගේ සිත සාමාන්‍යයෙන් මූල ප්‍රභවයේ ලෙස සැලකිය හැකිද? ස්වාමින් වහන්සේ අප නිවන ස්පර්ශ කිරීමට පෙර සියලුම ආසව අනුසය කෙලෙස් ප්‍රහාණය කළ යුතු නේද? ආස් වරහන් ඇතුලේ ආසවක්ඛ්‍ය ඥානය ගරු ස්වාමින් වහන්සේ මේ ප්‍රශ්න ධර්මක මූලධර්ම ස්වභාවයක් උවත් නිවැරදිව තේරුම් ගැනීම සඳහා තව ටිකක් පැහැදිලි කර දෙන ලෙස ගෞරව නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමි. මේ මූලධර්ම ප්‍රශ්න කියලා අයින් කරනවා නම් මගේ සෞඛ්‍යයට හොඳයි. මොකද මම කතා කරන්න ගියොත් අහුවෙනවා. යම් යම් ප්‍රදේශ කියන්න පුළුවන් වුණාට අංග සම්පූර්ණව මේකේ චිත්‍රයක් කතා කරන්න පුළුවන් ශක්තියක් භාෂාවක ඇත්තෙත් නැහැ මට ඇත්තෙත් නැහැ. ඒක නිසා අපිට කියන්නේ අපි ක්‍රියාශක්තිය වැඩි වෙන්න වැඩි වෙන්න හිත වැඩ කරන්නේ වටේ. වේගෙ වෙන්න වෙන්න වෙන්න බාහිරට දුවන. ගුරු කේන්ද්‍ර ආපසාරි බලයට වැඩ කරන. ක්‍රියාශක්තිය අඩු වෙන්න අඩු වෙන්න කේන්ද්‍ර අபிසාරි ශක්තියට යනවා. ඒ සඳහා මේ ප්‍රශ්න නැගීම නතර කරන්න ඕන. නතර ප්‍රශ්න අහන්න අහන්න වෙන්නේ කේන්ද්‍ර ආපසාරි බලයට. ඒකට පරිධියට තමයි හිත දුවන්නේ. එනිසා ඒ කරබන දැන් යම් ප්‍රමාණයකට තමයි තේරෙනවා නම් මේ ඉන්ද්‍රිය බද්ධ නැතුව ඉන්න පුළුවන් කියලා. මේක තවදුරටත් මේ විදිහටම ප්‍රශ්න නාහමින් තමන්ම මේක දිරව ගන්න කිව්වොත් ඔක ඇතුළට නැමෙන්න ඉඩ තියෙනවා. ඇතුළට නැමුණොත් එන්නේ එන්නේ මන්දිර ලක්ෂයට යන්න ගියොත් ඒක කොහොමද පිරිසිදුයි. ඉතින් පොඩිතර වගේ වෙලා තියෙන එකක් ඒ ළමයට අනුසේ තිබුණත් සක්කාය දිට්ඨිය නම් ඒ ළමයට දෙන්නේ අම්මයි තාත්තයි. ඒ ළමයා එනකොට ගේන එකක් නෙවෙයි ඒක. සක්කාය දිට්ඨිය කියලා ඇත්තෙත් නැහැ. ඒ අම්මයි තාත්තයි තමයි ඒ ඇත්තටම කියන්නේ පොඩි කාලේ කවුද අන්දන්නේ ඉස්සල්ලාම අම්මයි තාත්තයි තමයි. ඊට පස්සේ වඳිනවා. ඊට පස්සේ යනු ගලවන්නම කැමති නැහැ. ඇවෝල ගඳුන් කෙලොත් මොකද වෙන්නේ? හරියට ගෙදරින් ගෙනාවේ බොක්කේ ඉඳලා ගෙනාවේ ඔක්කොගෙන දැන් තියාගෙන ඉන්නේ. බොක්කේ ඉඳලා එක්කෙනෙක්වත් ගෙනාවේ නැහැ. දැන් ඇඳුම් නැතුව බෑ. මේ ශිෂ්ටාචාරය විසින් අඳපු ඇඳුමක් නෙමෙයි. දැන් මේ ඇඳුම් නිසා කොච්චර ප්‍රශ්න ඇති කරගෙන තියෙනවා. අම්මයි තාත්තයි අnder ඇඳිල්ලක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ නිසා පොඩි දරුවගේ පිට අපි දැම්මට ඒ පොඩි දරුවා ගේනකොට අනුසේ තියෙනව කොහොමත් හරි ඔය එකක්වත් ඌට අදාළ භාවයක් නැහැ. මොකද කිසිම මේ ආනිසංස ලැබෙන්නේ මොකද පව් කියන එක දන්නේ නැහැ ඌ කෙලස් කියන එක දන්නේ දුක් දන්න දැනගත්තොත් තමයි නිවනක් ඕන කරන්නේ එළම මේ දන්නේ නැහැ ඒ නිසා බුදුරජාණන් කියන උට බමුණයි කියන්න බෑ කියලා මහා මාළුක්‍ය පුත්‍ර සූත්‍රය කියවන ඒකේ බුදුරජාණන්ගේ මහත්කම අරගෙන තියෙනවා ඒක නිසා මේ ඔක්කොගම තියෙන්නේ රිලටිව් ට්‍රුත් එකක් සාපේක්ෂතාවයක් තියෙන්නේ පරිදී තිබුණ හිත වේගෙන් වෙන්න වෙන්න වෙන්න පරිදියට යනවා. ක්‍රියාකාරකම් අඩු වෙන්න අඩු වෙන්න අඩු වෙන්න කේන්ද්‍ර අභිසාරී බලයක් එන්න පටන් අර ගන්නවා. කේන්ද්‍ර අපසාරික අයින් කරලා. ඉතින් ඉන්සයිට් නොලෙජ් කියලා කියන්නේ කේන්ද්‍ර අපසාරී බලය. ඉතින් ඉන්සයිට් ක්‍රියාකාරකම් වැඩි කරන්න එපා. පුළුවන් තරම් බලන්න. ක්‍රියාකාරකම් අඩු කරලා ඇතුළට සමන්ඩ ඒ සමාහයට ප්‍රශ්න අනේක උත්තර වෙන්න ඉඩ තියෙනවා නමුත් ප්‍රශ්න ඇහිල්ලත් සමහරලාට අර ඇවිස්සිල්ලක් වෙන්න ඉඩ තියෙනවා ඒ නිසා තේරෙනවා නම් ඇතුළට යන ගමනක් යනවායි කියලා ඒකට අනුග්‍රහ වශයෙන් කරන්න තියෙන්නේ ඒ ක්‍රියාකාරකම් පුළුවන් තරම් අඩු කරලා භාවනා කරන වෙලාවේ ඊතටම මණ්ඩි බහින්න මණ්ඩි බහින්න දෙන්නේ ප්‍රශ්න අහලා උත්තර බේරන්න අමාරුයි. ඒ නිසා මූලධර්ම ප්‍රශ්නයක් නම් තමයි. මට 100ක් උත්තර දෙන්න පුළුවන් ගතියක් මං හිතන්නේත් නැහැ. ඒ විදිහට මධ්‍යස්ථ ලක්ෂයට ගියාට පස්සේ ඒක අපපතිත විඥානය කියනවා, අනිදස්සන විඥානය කියනවා. ඔය අලුතෙන් දාගත්ත වචනයක් තමයි ඔය අනින්ත්‍ය ප්‍රතිබද්ධ කියලා. ඉතින් ඒව සාපේක්ෂව බලන මිසක කේවල தත්වයකට ගෙනියන්න යන්න එපා. කිල්ල අපිට ඉවර කරන්න බෑ. මොකද ඒක අවශ්‍යත් නැහැ නිවන් දකින්න. හරියට ඒකනම් පොඩි ප්‍රශ්නයක් හඳුනගෙන. ගරුතර ස්වාමීන් වහන්ස අපි මෙට්‍රස් එකක නිදා ගැනීමෙන් උච්චාසයන මහාසයන ශිෂ්‍යාපදයේ රැකීම රැකීමට හානි වේද? ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමු. දැන් ඒක උච්චාසයන මහාසයන ශික්ෂාපදයෙන් තමන්ගේ ධනියට වැඩිය උස. ධනිය තමයි ආසනයක තිබිය යුතු ආසනයේ යටවිට්ටම ධනියට වැඩිය මේ යටවිට්ටමට වැඩි ධනිය උසයින හරි. ඒ නිසා මෙට්‍රස් එක නැතුව ඉස්සරහට ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙට්‍රස් එක එහෙම උච්චාසන වලට වැටෙන්නේ නැහැ. ගරු ස්වාමින් වහන්ස මෙම ප්‍රශ්නය භාවනාව ප්‍රශ්නය භාවනාවට සම්බන්ධ නොවද අප සියලු යෝගීන් අටසිල් සමාදන් වී ඇති හේයින් විකාල භෝජන පිළිබඳ දැනීමක් තිබීම හොඳයයි වැටහි. සමහර යෝගීන් කිරි සොයා කිරිබොන අවස්ථා මා දැක ඇත. පඩහන් ඇතුලේ පස්වරු එකට පසුව. මෙය අනිවාර්යයෙන්ම නොදැනීම විය හැකිය. මාහටද මොන ආහාර දියර බීම වර්ග ගත යුතුද නැතිද කියා හරියාකාර අවබෝධයක් නැත. සියලු යෝගීන්ගේ මා ඇතුළුව යහපත උදෙසා සුදුසු ආහාර ගැන උපදෙස් දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ත්වන් සන්නයි. අපි මේ රේරුකාණී ස්වාමීන් වහන්සේගේ උපසම්පදා සීලේ පොතේ පිටු දෙකක් හැම ඕගනයිසර්ටම ලැබලා ඇති. ඒකේ ලියලා තියෙනවා දල සැකිල්ලක්. සීරසියක් ලියන්න බෑ මොකද ඒක හරි විස්තර දෙයක්. ඒ නිසා බලන්නේ කොළේ ඇවිල්ලා නැද්ද කියලා තියෙනවනේ ඒක ඩිස්ප්ලේ කරන්න. මේ කිරි ආහාර ගන්න එපා. ඒ වගේම ගිලම්පස කෙනකින් අදහස් කරන්නේ මොනවද කියන එක නම් කරලා තියෙනවා. ඒ නිසා ඒ අමරණතාවත් කවුරු හරි ආලා බලන්න නැත්නම් ඒකලේ ඕන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. ඇත්තටම අපි කෙරුවේ රේරුකාණ චන්දිමුනි සාංශගේ පොත ස්කෑන් කරලා ඒක අපේ වෙබ් එකේ දාගෙන ඉන්නවා හැම රිට්‍රීට් ඕගනයිසර් කෙනෙකුටම ගිහිල්ලා තියෙනවා අපි බලමු මේ කොලේ ඩිස්ප්ලේ කරන්න මේක නම් තියෙන්නේ මේ ලියපු වචන මේ වැකියක් විතරයි වචනෙන් හික්මුණු හිත කුණු කාණුවක් හරස් කර වැඳපු වැවක් වැනිය. චරයි. බලන්න බලන්න නැහැ අපිට බලන්න නැහැ. ඕන එකක් කොණු ගන්නවා තියා. බ්‍රැන්ඩි ගන්නවා කරා බැන්දත් අපිට ප්‍රශ්න. එතකොට අපි ඉවරයි ගෙවලා ඔක්කොම නායකවලනේ. හරි. ශාන්ති සන්තෝෂයි ඒක. එතකොට අපි මේ විනාඩි 10ක් විතර වැඩිපුර අරගෙන තියෙනවා. ඒ නිසා අපි දවස් 3ක එකතු වෙච්ච ඔක්කොම ඉවර කරා. අපි මෙතනින් අපි යනවා ධර්ම සාකච්ඡාව સમાપ્ત කරනවා. අපි හතරට නැවත එකතු වෙනවා පරියන්ක භාවනාවක් සඳහා. ශිරු දිනාටම තෙරුවන් සරණයි.